ඊට පස්සේ අපි ඊට ධම්මපදී කුද්දකනිකාය ධම්මපදී ඊගාවට තියෙන චිත්ත වර්ගයයි මාතුකා සැපය ගැනීම සඳහා ප්‍රභාවී වශයෙන් පාවිච්චි කළේ. අදත් ඒ ධම්මපදී 42 වෙනි ගාථාව චිත්ත වර්ගයේ සඳහන් වෙන ගාථාවක් තමයි ඉස්සර කියාගත්තේ. මේ ගාථාව ගැන මේ ධර්ම දේශනාව ගැන අහනකොට කාටත් වගේ මතක් වෙවි මිස් කවුත්ගේ දන ප්‍රසිද්ධ සිද්ධියක් පදනම් කරගෙනයි මේ ගාථා රත්නේ සර්වචනාසිකේ ශ්‍රී මුකේට නැගුණේ. ඒක සඳහා ධම්මපදයේ නම දීලා තියෙන්නේ පූතිගත 30 තෙරුණාසිකේ කතාව කියලා. ඒ පොතිගත තිස්ස තෙරණාසේ කතාව විවිධ පැති වලින් සර්වචනාංශයේ ගුණ ප්‍රකාශ කරන තැනක් ඒ කාලේ සර්වචනාංශයේ ධර්මයේ අහලා ගිහි ගිහියෙක් එහෙම නැත්නම් කුල පුත්‍රයෙක් පැවිදි උපසම්පදා වෙලා තියෙනවා ඊට පස්සේ ඒ පැවිදි ඉන්න උපසම්පදා භික්ෂුවක් වශයෙන් ඉඳදී මේ ස්වාමීන් වහන්සේගේ ඇඟේ කරප්පන් වගේ පුංචි බිබිලි රෝගයක් හටගෙන තියෙනවා. ඉතින් ක්‍රමයෙන් ක්‍රමයෙන් මේක උත්සන්න වෙලා දොබගෙඩි බෙලිගෙඩි තරමට ලොකු බුබුලු හටගෙන මුළු හැම පුරාම තුවාල වෙලා ඒ සරව ගෙඩි කුපරලා සිවුර ඇඟට ඇලිලා සම්පූර්ණ ඇඟ මස් ලේ ඇට දිරලා ඇඳීම වැතිරලා ඉඳලා තියෙනවා. ඉතින් සිද්ධියටම උත්සන්න භාවය වැඩි වෙන්න සඳහන් කරනවා කිසි උපස්ථායකෙක් ළඟට ගිහිල්ලා නැහැ. මේ සංඛ්‍යා පැහැලා දාන. ඉතින් හොඳටම දුක්ඛිත හැඳේ ඔත්පල වෙච්චි තමන්ගේම මල මූයේ වැතිරිච්ච ශරීරයේ සර කුයා ගලන සිරුර ඇඟට ඇලවිච්ච ස්වරූපයක ඉන්න අවස්ථාවක මේ සර්වඥයන්ස වැඩ ඉන්න සේනාසනයක වෙච්ච සංසිද්ධියක්. දවසක් සර්වචනාංශේ මේ මා කර්ණ සමාපත්තියට සමවැදලා බලනකොට මේ ස්වාමීන් වහන්සේ තමන්නාංශයේම සේනාසනයේ ඇත්තක අවවරණක් නැතුව මුළු ඇඟම දුර්වල වෙලා ඇටක් දුර්වල බින්දෙන මට්ටමේ වැටිලා ඉන්න ස්වරූපයක් දැකලා සර්වචනාංශේ ඒකට මෛත්‍රී කාය කර්මයක් වශයෙන් ඉදිරිපත් කරලා තියෙනවා කිනියල්ගෙට ගිහිල්ලා ආස්වාදන සෝතලා වතුර ලෙකේ තියලා ගිනි මොලවලා වතුර පැනනකම් ඉඳලා වතුර භාජන වලට දාලා අර ස්වාමීන් වහන්සේ ඉන්න කුටියට ගිහිල්ලා ඇඳකින් පැත්තකින් උස්සලා තිනවා උස්සනකොට සංඛ්‍යා වංශලා මේක දිහා දැකලා ළඟට ඇවිල්ලා කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ අවසරයි අපිට ඉඩ දෙන්න අපි මේ වැඩේ කරන්න. ඊපස්සේ දරුවචනාංශය ඇඳ ඒක පැත්තකින් අල්ලන ඉඳදී අනිත් සංඛ්‍යා වංශලා අනිත් කැඳේ අඳලාගෙන ඉඳදී එහෙම වත්තම් කරගෙන ඔසවාගෙන ගිහිල්ලා තියෙනවා ගිනියලගෙට ගිනියලා මේ ස්වාමීන් වහන්සේගේ සිවුරට ඇකට රස්නි වතුර දාලා සිවුර පෙකේට ඇරලා ඒ සිවුරු අයින් කරලා එක සිවුරක් ඇඳේ ඇඟේ තියෙද්දි උඩට නාවලා තුවාල ඔක්කොම හොදලා ඒ අතරමැද අනිත් සිවුරු දෙක වේලලා ඒ සිවුරු දෙක අඳලා ඇඳට ඇඟේ නාන වෙලා විලි වහන්න තිබුණු සිවුර වේලලා හරි ගස්සලා කෙලාට පස්සේ අර ස්වාමීන් වහන්සේ ලැබිච්ච අර උණුසුම් සංග්‍රහයත් ඒ වගේ මේ කාගෙත් අවධානය නිසා ඒ දාට ලොකු ශාන්ති ශාන්තියක් ඉදරාවිලා තියෙනවා. ඒ වෙලාවේදී සර්වචන් වහන්සේ ප්‍රශ්නික උපස්ථායක සංඝයා වහන්සේලා අද වටේ ඉඳද්දී මේ ස්වාමීන් වහන්සේට මේ කූටිගත්ත කියලා කියන්නේ ඇඟ කුණු වෙච්ච කියන අදහසයි කූටි කියලා කියන්නේ කුණු වලට නමක් ගත කියලා කියන්නේ ශරීරෙට නමක් කූටිගත්ත කියලා කියන්නේ ඇඟකුණු වෙච්ච කෙනයි තිස්ස කියලා කියන ස්වාමීගේ නම පූතිගත තිස්ස පෙරුණාසට කියපු ගාත්‍රාව ගාතාව තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ කටපාඩම් කරගෙන ධර්ම සංගායනාවේදී ධම්මපදයට අතුල් කරලා ධම්මපදයේ කුද්දකනිකායට අතුල් කරලා කුද්දකනිකායේ සූත්‍ර පිටකයට අතුල් කරලා ත්‍රිපිටක සංගාය සත්‍යාන කරන ලදී මේ කටපාඩම් කරගෙන ඉන්නේ. ඒකෙන් පේනවා ඒ සර්වචන් වහන්සේ මෛත්‍රී මනෝ කර්ම විතරක් නෙවෙයි කරලා තියෙන්නේ මේ ගාථා දේශනා කිරීමේ වශී කර්මයක් කරලා තියෙනවා ඒ වගේ උපස්ථානයකදී ස්වාමීන් වහන්සේ නමකට අවශ්‍ය ඒ කායිකව කිරීමේ මෛත්‍රී කාය කර්මයක් කරලා තියෙනවා ඒ වාගෙම පේන්න තියෙනවා මේ වගේ සර්වඥ රටේ ඉන්න කාලෙම ලෙඩෙච්ච ස්වාමීන් වහන්සේ නමක් මේ තරම්ම කොන් වෙන්න ඉඩ තියෙනවා කාගෙත් අවධානයට ලක් වෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා සම්පූර්ණ අසරණ දුක්ඛිත තත්ත්වයටපත් වෙන්න ඉඩ තියෙනවා එතකොට සර්වචනාංශයේ දේශනා කරපු පාඩයක් තමයි යමෙක් මට මං කියන දේ අහනවා නැත්නම් මගේ ධර්මයන් හැතිරෙනවා නම් මට උපස්ථානය කරනවා වගේ කියන එකයි කියන අදහස නේ එම්නම් ගිලනුත් උපස්ථාන කරාවි කියන. ඒක අද ස්පිතාලවල ගිලන් හලවල විශාල ආදර්ශ පාඩයක් වශයෙන් සඳහන් කරන අපි දන්නවා. ඉතින් වෙලා තියෙන සර්වඥාන්ත හිතට ආපු අදහසක් නෙමේ මේ වෙච්ච සිද්ධිය. ඒ නිසා යම් කෙනෙක් සර්වඥාන්තගේ අදහස කරනව කටයුතු කරනවා නම් සර්වඥාන්තගේ අදහස් ක්‍රියාත්මක කරනවා නම් ඒත් මිලනුන් ගැන හොයලා බලන්න ඕනේ. අවිද්දම නෙවෙයි, බෞද්ධයම නෙවෙයි, කවුරුත් ලෙඩ වුණොත් ඒ දෙට්ටු ගැන සලකන්න. ඒ නිසා අපි අද කරන්නේ සීනාසනවක හෝ පන්සලක හෝ ගත කරනකොට ඒ පන්සලේ කෙරෙන තියෙන සියලුම වත් බුදුහාමුදුරන්ගේ වත් විදිහට සැලකනවා. ආගන්තුකේ කාව ආගන්තුකයාට ආගන්තුක වත කරන්නේ. වැසිකිලි පිරිසුදු කරලා වැසිකිලි වත කරන්නේ. ලෙඩ වෙච්චාම කෙනෙකුට ලෙඩ වෙන කෙනා අවශ්‍ය උපස්ථාන කරනවා. වෛශ්‍යිකී කෙනාගේ උපස්ථාන කරනවා. මේ ඔක්කොම බුදුජානනාංශගේ වත ඒකට බුදුරජාණන් වහන්සේ කරන ගෞරවයක් විදිහට ඉන්න සංඝයා ඒවත් බෙදාගෙන බුදුහාමුදුරන්ට විවේකේ දීලා වත් පිළිවෙත් ටික කරනවා. එතකොට ඒ කරන සෑම කටයුත්තක්ම බුදුහාමුදුරන්ගේ අනු අනුශාසනාවට අවකම් දීමක් වශයෙන් කරන්නේ. අපි ආගන්තුකයෝ සලකනායි කියලා කලකිල්ලේදී මේ ආගන්තුකයා ආවේ මම දකින්නත් සේනාසන දකින්නත් නෙවෙයි බුදුන් දකින්නයි ආවේ. ඒ නිසා ඒ කොහොමද බහැරගේ වාගෙන ආපු ආගන්තුකයාට බුදුහාඳුරෝ කරන උපස්ථානය තමයි මම මේ කරන්නේ කියලා ඒක බුදු වතක් විදිහට සලකලා ආගන්තුකයත් බුදුන් කෙනෙක් විදිහට සලකලා හම්බෙන්ට ආවේ බුදුහාඳුරෝ කියලා සලකලා කටයුතු කරන්න කියොත් අපිට ආගන්තුකයා මොන මට්ටමේ කෙනෙකුට ප්‍රශ්නයක් ඒ වගේම වැසිකිළියයි ගඳකිළියයි දෙකම එක වගේ සුද්ධට තියෙනවා ඒ නිසා ස්ථානික වැසිකිළිය කවුරුහරි හොදනවා නම් ඒ වාතකිළියේ ගඳ කිලිය වතයි වැස් කිලිය වතයි දෙකම එක වගේ කරන්න ඕනේ. මොකද ඒක නැත්තම් බුදුහාමුදුරු කරන්න කියලා. ඒ වගේම ලෙඩෙක් ඇති වුණාට පස්සේ ලෙඩක් පහළ වුණාට පස්සේ ලෙඩෙක් හටගත්තාට පස්සේ ඒ ලෙඩාට යමක් කමක් කරගන්න බැරි වෙනකොට ඒක බුදුරජාණන් වහන්සේ තමයි ගිහිල්ලා කරන්නේ. මොකද යා ආවේ බුදුන් සරණ ගිහිලා අම්මප්පාට ඇරලා. පච්චි ගෝක ඔක්කොම අතහැරලා ආවේ බුදුන් සරණ ගිහිලා. ඉතින් ආවට පස්සේ ඒ කෙනාට බැරි වුණොත් නැති වුණොත් අඩුපාඩු වුණොත් බුදුහාමුදුරු කරන්නේ. ඉතින් පැවිදි වෙච්ච කෙනෙක් බුදුරජාන් වහන්සේගේ වත්පිළිවෙත් ටික දැනගන්න ගියොත් ආහතරක් සඳහන් කළා තියෙනවා අලුතෙන්ම තමන්ගේ පස්සපැත්ත හොදා ගන්න බැරි තරම් පුංචි දරුවෙක් පැවිදිෙන්ට આવොත් බත් ටිකක් කා ගන්න බැරි ඒ දරුවට ඒ සංඝයා වහන්සේපත් කවන්න ඕන. මුණතපය හොදන්න ඕන. ඒ කටයුතු සේරම කරන්න ඕන. හයියත් තියෙන ඉලන්දාරියෙක් ආවත් එයාට අවශ්‍ය දේවල් කරන්න ඕනේ. ඊට පස්සේ ඒ ශිෂ්‍ය පිරිස ගුරු ආහම්තුරවන්ට බුදුන් වගේ සලකන්න. සලකලා ඒවත් පිළිවෙත් කරන්න. ඒ නිසා මැදි වයසේ, තරුණ වයසේ අයියාති කියන කෙනෙක් ආවොත් පැවිදි වුණොත් තමන්ට කමටහන් දෙන්න නැත්නම් පැවිද්ද දීපු ස්ථානයේ ලොකු ආහම්තුරවන්ට කොන්දේසි විරහිතව කියන කටයුතු කරන්න. ඒක එකින් එක එකින් එක සඳහන් කරලා තියෙන විස්තරය දකින්නකොට පේන්න පටන් පේනවා මේ කොච්චර සජීවී ශාසනයද ඇවිල්ලා තියෙන්නේ. ඒකෙම ලස්සන පැත්තක් තියෙනවා හිතා ගන්න බැරි පැත්තක්. ලොකු ආමතුරුන්ට අලුතෙන් ආපු සංඝයා පැවිදි අපේක්ෂකයා එහෙම නැත්නම් ස්ථානට ආපු ආරාමිකයා කොච්චර ගෞරවයෙන් සලකන්න ඕනේද? ඒක පිටිබඳව හේම කුංචි අනුකුඩා කළ යුතු කාරණා යුතුයකම් වතපිලිසි සඳහන් කරනවා යම් හේකින් ඒ පැවිද්දා ඒ පැවිදි අපේක්ෂිත ලෙස වුණොත් ඒ ටික සේරම ලොකු අහංකුරෝ පැවිද්දට කරලා දෙනවා පැවිදි අපේක්ෂිතට කරන්නේ ලෙඩ වෙච්ච ගෝලයට කරන්නේ මෙන්න මේ විදිහට තමයි මේ දෙන්න අතරේ පියපුතු සම්බන්ධතාවය පැවිදිලා කියන්නේ ඒකට හේතුව විකුතිගත තෙරපිස තෙරුණාචර පුත්‍රජානංශයේ පෙන්නුම් කියන ආදාස ඒ කුල පුත්‍රයා අම්මා අප්පා එපයි කියලා වස්තු භෝග අතහැරලා බුදුන් සරණ ගියා. සරණ ගියාට පස්සේ මොකද්ද? සමාජයේ ආචාර ධර්ම දුර්ලභමක් නිසා හෝ පරණ කර්මයක් නිසා හෝ මෙයාට නැගිට ගන්න බැරි තරම් දුකටපත් කරනවා. සමාජ ආචාර ධර්ම වල තියෙන වැරද්දක් නිසා මෙයාට උපස්ථාන ලැබුණේ නැහැ. ලක්තනම තමන්ගේ මලවල, තමන්ගේ මූත්‍රවල, තමන්ගේ සරවල, තමන්ගේ පරණ චූරේ එහෙම දපලා හිටියා. දේ දිය වෙලා ගියා, මස් දිය වෙලා ගියා, ඇට දිය වෙලා ගියා. කවුරුත් නැහැ උපස්ථාන කරන්න. ඒකට බුදුරජාණන් වහන්සේ තමයි ඒක කරන්නේ. බුදුරජාණන්සේ පත් කරන්න කියන කාටවත් කතා කරන්න කියන කල්‍යාණ ගින්දරපත්තු කරපාන් වතුර ගෙනින් රත් කරපන් මේ ආන්දෝහෝතපන් කියන වැඩ නෑ කියලා තියෙන්නේ කෙරෙන්නේ නැත්නම් බුදුජානනාතේ වතුර රත් කරගත්තා ඊළඟ හරියට උස්සන්න පුළුවන්කමකට වගේ ඇඳේ පැත්තේ උස්සන කොටයි ඊටු සාචර සංඥා වංශල කියේ අනිවාර්යව අපි කියලා කරන්නේ ඉතින් ඒ නිසා මේ වැනි ස්ථාන පවත්නකොට දෙගොල්ල හඳුනාගත්තේ නැත්නම් අපි හිතනවා නම් මේ වැසිකිලෝ දන්නේ සාන්නේ. වාසකුට්ටි වැසිකිලෝ දන්නේ සක්කිලියා. මහත්යා ඉන්නේ කාමරේ කියලා ඒ කතා අරන් ඉවර නැහැ. ලොකු ආන්දරෝයි ආගන්තුකය දෙන්න මේක බලන්න. ඒ විදිහට බෙදා හදා ගත්තොත් ඒ ආරණ්‍ය සීනාසනේ පන්සල ඒ ස්ථානයේ කාගේ පොදු ප්‍රජාශාලාවක් පොදු බිමක් සානපති කාර්යාලයක් කාටත් පොදු තැනක් වඩපත් වෙනවා ඒ නිසා ඒවට කරන වතපිලිවෙත බුදුන්ට කරන වතපිලිවෙත ඒක බුදුඥානසේ කිය තියෙන යෝ මං උපත්ථයිති සෝ ගිලාන උපත්ථයිති කියලා යමෙක් මට උපස්ථාන කරන්නේ නම් ඒ කිලුන්ට උපස්ථාන කරන්නේ කියන වචනය තමයි අද ගිලන් කලව කාලා තියෙන්නේ. අතර බුදුජාන් වහන්සේ අට කරන උපස්ථානේ තමයි බුදුහාඳාංගේ තියෙන මේ අප්‍රමාද ධර්මයේ රකින්න එක සීල සමාධි ප්‍රඥා පුරණ එක අත්පිළිවෙත් කරන්නේ. ඒ නිසා බුදුහාමරණ කරන ගෞරවය තමයි ස්ථානයේ තියෙන සියලු වැඩ අනුකුඩා වැඩ සියල්ලම බුද්ධ කාර්යයක් වශයෙන් සලකලා කටයුතු කරන්නේ. ඒ නිසා ඒක සඳහා බුදුජාණන් වහන්සේ අනපනත් වලින් නෙවෙයි මේ ක්‍රියාත්මක අනක් නැති පනක්. පැනවිලි තියෙනවා අනකිරිලක් නැහැ බුදුරජාණන් කරලා තියෙනවා. ඉතින් අපි පස්සේ යමු මේ ගාථාවේ අර්ථයට මේ ගාථාව අහලා ඒ ස්වාමීන් වහන්සේ අරහත්ත්වයටපත් වෙලා බොහෝ වෙලාකින් කියනවා මේ ගාථා වඩන් වෙලා තියෙන චිත්තවත් එතකොට මේ පෙන්වන්න හදන්නේ අර තරම් සියල්ලංගෙම කොමිලා දෛවයේ සරදමට ලක් වෙලා ශරීරය සම්පූර්ණ සරවලින් වැක්කිරිලා මලමුත්‍රාවේ ළඟලා හිටපු මේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ අවධානය ලක්ුණ තමයි. බුදුරණාහි හිතට නෙවෙයි බණ කියන්නේ ගතටයි බණ කියන්නේ. අද ඊටාම සෝදායක தත්ත්වයටපත් කරලා ඒ ස්වාමීන් වහන්සේට ආදියට මේ විතර කට්ටින් ඇතුලේ හිටපු කුරුල්ල බිත් කුරුපැටිය විතර කට්ටින් එළියට ගත්තා වගේ අර කුරුබන්දත් තාරෙන් එළියට ගන්නවා. ගත්තකම ලොකු සාන්තියක් හිතට ඇති වෙනවා. ඊට පස්සේ බණ කියනවා චිත්ත වර්ගයේ කයිනි කාතාවක්. මේකෙදි තියෙන්නේ අචිරංගත කායෝ අචිරංගතායන් කායෝ මේ කය බොහෝම සුළු කාලයක් වගේ. චිර චිර කාලම් කියලා කියන්නේ බොහෝම දීර්ඝ කාලයක්. අචිර කාලම් කියලා කියන්නේ බොහෝම කෙටි කාලයක් වගේ. අහෝ මේ කය කෙටි කාලයයි පවතින්නේ. එමෙන්න සංගනිත්‍යං මේ කය බොහෝම කෙටි කාලයක් පවතින්නේ. පඩවින් අධිශේෂ්ඨී ටික වේලාවකින් විනාදාකම් කියන කවුරක්වත් වෙන්නේ නැහැ. ඒ පොළේ වැටෙනවා. ඔය තියෙනකන් තමයි පරිසෝස්ති තියෙනකන් තමයි අපි ඒක නිකාට නෑදාකම් කියාගෙන ආලිංගන කරමින් මූණින් දුමි පවත්වාගෙන යන්නේ. නමුත් මේ චිත්ත ධර්මය විඥානය කායුෂ්මයෙන් දුර වෙච්ච ගම පටවින් අධිශේෂති මේක මේ වාටනෝ පොළවට එතන පටවි ධාතු පොටවි ධාතුට එකතු වෙනවා ආපෝ ධාතු ආපෝ ධාතුට එකතු වෙනවා වායු ධාතු වායු ධාතුට එකතු වෙනවා තේජෝ ධාතු තේජෝ ධාතුට එකතු වෙනවා චුද්ධෝ අප අපේක විඥාන මේ ශරීරයෙන් විඥානේ ආයෝස්මේ දුර වෙච්ච ගමන් නිරත්තංග කලින් කරන්නේ පහට විසි කරපු සෝහම් පෙනෙල්ලක් වාගේ දීතර කරලක් වාගේ පොළවේ දක් මේ මේ අවාසනාවක් කියලා කියන්න පුළුවන් දුක් සත්‍යපත් වෙච්ච ස්වාමීන් වහන්සේට චිත්ත වර්ගයේ ගාථාවක් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපි මේ ඉන්නකම් මනුස්සකම සලකලා අපි එකිනෙකාගේ සාරත්ව හැටියට අපි මේ ශරීරයේ යම් යම් ප්‍රමාණයකට උපස්ථාන කරනවා. ඒ වගේම අනුන්ගේ ශරීරය ගැන ලොකු අපේක්ෂාවකුත් තියෙනවා. ස්ත්‍රියවට වෙන පුරුෂ ශරීරයක් පිළිබඳව ලොකු කාම හැඟීමක්, ඇලීමක්, බැඳීමක් පුරුෂාර්ථන ස්ත්‍රී ශරීරයක් පිළිබඳව විශාල ඇලීමක් බැඳීමක් සමාජ රාජ්‍ය යුද්ධ ඇති කරන ප්‍රමාණය. සමහර වෙලාවට සීතීන සාධන මට්ටමට මේ ශරීර පිටිපඳ ආශාව තියෙනවා. මොකද මේ ඔක්කොම තියෙන්නේ ශරීරයේ උෂ්ණය විඥාණය ශරීරේ සඳහපාසුම් කම්මිතයි. ශරීර උෂ්ණය කිය ගමන් හැකි තරම් ඉක්මනින් පාර්සල් කරලා හෝ ගින්නට හෝ ජලයට හෝ විසිකොල ගන්න. ඒක තමයි අපේ ඥායකයෝ අපිට කරන්න තියෙන්නේ. ඒක ලෙවල් අපේ පැත්තේ පුරුද්දක් තියෙනවා. සෝනට මිනිය කියලා දාලා ගේනකොට උදැල්ල ගලවලා අනිත් පැත්ත හරවලා අහගෙන ඉන්නේ. මොකද අර උදැල්ලේ ඉතුරු වෙන පත්තික දිගේ අර මැරිච්ච භූතය ආපහු එයි කියලා ඒක පිටපැත්තට හරවලා තියාගෙන ඔය ඉන්නකන් තමයි සෙනෙහස ඊට පස්සේ මැරිච්ච එකා ගෙදර ආව තුරු ගහලා එනවා. කපුව ගෙන්නන මාතරින් අර ගිය මනුස්සයා මැරිලා හොල්මන් කරනවා. ඉන්නකන් තමයි මේ ඔක්කොම සෙනෙහසයි ආලිංගනයයි ප්‍රේමයයි බැරි වෙලා හරි මරණයෙන් පස්සේ හීනෙන්වත් දැක්කොත් නිකමට හරි හම්දිකින්ව දැක්කොත් ගෙදෙට්ට ආවොත් ඊට පස්සේ වෙනමම තොවිල් කරනවා ඊළඟ. ඒ තමයි නෑකම කියන්නේ ඔන්න ඔහම එකට. මේ ඔක්කොම තියෙන්නේ මේ ශරීරයේ උෂ්ණ තියෙනකම් විතරයි. විඥානයේ තියෙනකම් විතරයි. මේ තියෙන පාදෙන නිසා ඉවර වෙච්ච දවසේ පිටට වැඩිචි දාරකඩක්. ඒක දිර්ලා පකට එකතු වෙනා වගේ මේ කය නතර වෙනවා. ඒකේ අටුවාචාර්ය වහන්සේලා මේකට විතර අපේනට කියනවා ගැහකින් ගහකින් දරකඩක් ගහක දැවයක් හටගත්තට පස්සේ ඒ දැවය හරසයිත් එකක් නම් ඒ මිනිස්සු ඒ එලිකැලෙන් ගෝ බාණ්ඩ හදනවා උදුළු මිටි ගහනවා ඉහි මිටවල් ගහනවා කෙවිතකට හරි ගන්නවා මේ ශරීරේ මරණයට පස්සේ ඒ දෙතිස් කුණේ එහෙම වැඩකටවත් ගන්න දෙයක් නැහැ බැරි වෙලා හරි ඒ පුංචි පුතනක අලු ටිකක් හරි ගෙවිදුරට ගෙනත් දැම්ම කෝණීමක් කියලා කියන්නේ මිනිහලු ටිකක් ගෙදරට ගෙනත් දැම්ම තෝණීමක් කියලා කියන්නේ. ඒ නිසා ඒක කුච්චල ගඟේ පාගලයි. කිසි වෙලාවකවත් මේ උලඟක්වත් දෙන්න තියන්න එපා. ගියේ එක ඇඳි ගෑවි ළම යන්න. ආයෙ නෑ. ඔන්න ඕම නෑකමක් අපිට තියෙන්නේ. ගහක හත්තක් දැවයක් නම් ඒක යම් යම් කෙලින් තියෙන දීචාලේ වැඩක් ගන්න පුළුවන්. මේකේ එහෙමවත් ගන්න බෑ. මේ බව මේ ස්වාමීන් වහන්සේට මතක් කරන්නේ ස්වාමීන් වහන්සේ තාමත්ම බුදුචානන්සේගේ ඥානතර දැකලා වෙන්නත් ජීවිතයේ අවසාන පැයේ. ඒ පැයේදී උන්වහන්සේ මේ කියන ශරීරයේ નિરර්ථක භාවය, දර කඩක් වගේ ස්වභාවය කොච්චර චිත්ත ප්‍රවියක් කරනවද කියලා කිව්වොත් ඒ ස්වාමීන් වහන්සේ බණහල ලෙඩ ඇදී රහත් පාඩපත් කියලා පිරුණා. පස්සේ සර්වඥාන්සේ කියනවා ඒ සංඝයා වහන්සේලාට මේ දේහය දවලා අලුතික ගෙනල්ලා කොත් චෛත්‍ය කරලා. ඉතින් යම් වෙලාවක සර්වචන්හන්සේ වගේ මේ පරිලෝකීය කෙනෙක්ගේ චෛත්‍යයක් හදන්න කියලා කියනවා නම් ඒක ඉතින් රහතන් වහන්සේ නමකට කරන ගෞරවයක් බව සංඝයාට ලබනවා. ඒ නිසා චෛත්‍ය හදලා සංඝයා වහන්සේ ආන සර්වචන් වහන්සේගෙන් අවසරයි ස්වාමීන් වහන්සේ මේ ගිය පරිලෝකීය ස්වාමීන් වහන්සේ අද කොහෙද භවයේ කොතනද සැරිසරන්නේ? එහෙම නැත්නම් ඊගාව ගතිය කොහෙද කියලා. ඒතර කියනවා ඒ වයින් කෙනෙක්ගේ ගතියක් අපේක්ෂා කරන්න එපා ඒ ස්වාමීන් පරිණිතවාමයේ පතුරයි. එතකොට මේ සංඝයා වහන්සේනවා ස්වාමීන් මේ වාගේ ඔබ වහන්සේකින් අවසාන විත්තේ ශ්‍රී අස්තයෙන් උපස්ථාන ලබන්නත් අන්තිම පස්චිම භාවිකයක් වෙන්නත් වාසනාසහිත මෙවැනි ස්වාමීන් වහන්සේනමක් ඇයි මේ වගේ කුණු උනේ කියන්නේ. ඇයි මේ වගේ දුක්ඛිත තත්ත්වයකටපත් වෙන්නේ? ඇයි මේ වගේ කාගේ අවධානයෙන් තොර වුනේ? රැහෙන් කොන් වුනේ? මොකද කියලා අහපුවම සර්වඥයන් සඳහන් කරනවා මහණෙනි කර්මානුරූපෝ වෙන දෙයක් මේ කියලා. ඒ කියන්නේ මේ බුදු දානන්සේ ඒ ස්වාමීන්ගේ ජාතක කතාව අතීත ප්‍රවෘත්ති කියන්නේ මුල පුරණ හැටි. ඉතින් සංඝයාන්ත කියනවා අනුකම්පා කරලා අපට ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේට මේ අපච්චිම බලකේ කියන්නේ රහත් වෙලා පින්වම් පාන පින් ඇති ස්වාමීන් වහන්සේ නමකට බුදුහාඳුරන්ගේ අතින් උපස්ථාන ලබන පින් කියන ස්වාමීන් වහන්සේ නමකට මේ තරම්ම කය කුණු වෙලා Tamange මලවල මුත්‍රා ලබින්න වෙලා Tamange හැරව ගලලා ඉවුරට ඇලවිලා කිසි කෙනෙකු උපස්ථානයක් නැතුව මස් ඇට බිඳිලා යන තරමට නිංජිත තත්ත්වයටපත් වෙන්නේ කිය. එතකොට සර්වඥාන්සේ මතක් කරනවා මේ ස්වාමීන් වහන්සේ පෙර කශ්‍යප සර්වඥාන්සේගේ ශාසනයේ කාලේ කුරුළු වැද්දෙක්ව ගත කරලා තියෙනවා. එයා ඒ කුරුළු දඩයක් කරලා කුරුළු මාසේ ඉතාමත් මිහිරි මතක් අද කාලේ වුණත් සත්ත්ව මාංශෝලි ඉතාමත් මිහිරි මාංශයේ තියෙන පක්ෂීන්ගේ ඒ මරලා පක්ෂී කන පිටින් හෝ මරලා කොසතුන්ට විකුණලා තමයි ජීවත් වෙලා තියෙන්නේ. ඉතින් යම් දවසක කුරුළු ගොඩක් අල්ලගෙන එදාට විකුණ ගන්න බැන්නම් ඒ කුරුළු යන නිසා ඇවිදින්න නිසා තතු කඩලා කකුල් කඩලා තියාගෙන ඉනවලු හෙට විකුණන. මේ විදිහට වද දීලා පොඩු කරලා කූඩුවකින් වහලා තියලා අද වෙළඳ පොලේ වෙළඳාමක් නැත්නම් හෙට වෙළඳාමට කියන්නේ අන්න ඒ වගේ තියලා අන්නේ දරුණු අපරාධය නිසා මේ ස්වාමීන් වහන්සේ පිටිපස්සේ මේ පූජිගත් ස්වරූපය ගෙඩියවිලා උපුරලා හැරව තිවුරට ඇලිලා ප්‍රස්ථාන කරන්න බැරි තත්ත්වයක් තියෙනවා. කෙසේ නමුත් මේ ਸਰවත ශාසනයේදී කාශ්‍යප ਸਰවත ශාසනයේදී මේ ස්වාමීන් වහන්සේ හොඳට උයන්ගත කුරුළු මාංශයක් ඒ කියන්නේ රසමස උලක් රහතන් වහන්සේ නමකට පූජා කරලා තියෙනවා පිටපාතේ. එදා පාත්‍රේ පුරල පූජා කරලා තියෙනවා කරලා තියෙනවා කියලා මේ ස්වාමීන් වහන්සේලාට කලකින් හම්බ වෙන මේ වගේ මීරි මාංශයක් නම් වාසිට පූජා කරන්න ලැබුණා මට ඒක ලොකු පිනක්. ඔබ වහන්සේ යම් කටයුත්තක් සඳහා මේ පැවිද්ද කරන නම් ඒ පැවිද්දේ પરමාර්ථය මේ දානි වරදලා ඉෂ්ට වේවා කියලා සබතේ ආතන්වාසේ නමකට පූජා කරලා තියෙනවා. මේ දැනගෙන මිච්ච එකක් නේ. හැබැයි බොහොම ශ්‍රද්ධාවෙන් කරේ. ඒකට ඒ ස්වාමීන් වහන්සේ ආතන්වාසේ කියලා කියනවා මේ පූජා කරන මේ උපාසක මහත්යාගේ ප්‍රාර්ථනා ඉරසම ඉෂ්ට වේවා කියලා. ඉතින් ඒ වෙලාවේ ඇතිවෙච්ච කුසල් සිත් තමයි රහතන් වහන්සේ නමකට මේ රසමස උලක් පූජා කිරීමේ කුසල් සිත් නිසා රහත් වෙන්න තරමට පිනක් එකතු නමුත් ඒත් එක්කම සත සමාන්තරව මේ කය පූතිකත පූතිකයක් පූතිකත් භාවයේ පතරන්න ප්‍රවිශාල අකුසල කර්මකුත් ඇවිල්ලා තියෙනවා ඉතින් මේ දෙක නිසා මේ චරිතයක් ගොඩනගුණා කිස්ස කියලා ඒ ස්වාමීන් වහන්සේ ශරීරේ කුණිලා අවසානයේ බුදුබණ අහලා නිවන් දැක්කා කියන එක තමයි ධම්මපද කතාව කියනකොට කාට හරි හම්බ වෙන කතා ප්‍රවෘත්තිය. එහෙම නැත්නම් හම්බෙල පණවිඩේ. නමුත් මේක චිත්ත වර්ගයට ඇතුල් කරපු නිසාම අපිට මේ කතාවේ අපේ භාවනාවත් මේ කතාව සම්බන්ධ කරලා දැක ගන්න පුළුවන් මේ හිතේ පෙරලිය එහෙම නැත්නම් හිතේ තියෙන ස්වභාවය කොහොමද කියනවා නම් සර්වචන් වහන්සේ පමණයි මේ ලෝකේ දන්නේ අමෘතය ලබන්න නම් මූර්තය හරහා යන්න ඕනේ අමෘතය කියන්නේ නිවනට මෘත්‍ය කියන්නේ මරණයට. යම් කිසි කෙනෙක් මරණය හරහා යන්නේ නැතුව කවදාකවත් නිවන් ලබන්නේ. ඒ නිසා මරණය කියලා කියන්නේ නිවන් දොරටුවක්. ඒ නිසා මරණානුස්සතිය කරනවා නම් නිවන් දකින්න පුළුවන්. ඒ නිසා සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා මේ මරණානුස්සතිය නැවත නැවතත් මරණය දීපත් කිරීම අමතෝ ගදං අමසපරියෝසාන මේ අමතේ අමෘතයට බැස ගැනීම අමෘතයෙන් කෙලවර කරන දෙයක්. නමුත් සාමාන්‍ය ලෝකයේ කවුරක්වත් මරණය ගැන කතා කරන්නවත් කැමති නෑ. ඒක අභෞව්‍ය අමංගල අභද්‍ර දෙයක් විදිහට කලකල පැත්තකට දානවා. ඒක ලියලා පින්කම් කරනවා නිවන් දකින්න. නමුත් හොඳට දැනගන්න ඕනේ සමත ක්‍රමයේට මරණනුසුති භාවනායි කෝ විපස්සනා ක්‍රමයේට අපපතික විඥානයක් හරහා හෝ මේ ජීවිතේදීම මරණය අත්දැකපු නැත්නම් කවදාකවත් නිවන් දකින්න බෑ. වෙන විදියට කියනවා නම් අමෘතය දකින්න නම් මූර්තය මරණය අස්පනා පිට දකින්න. ඉතින් පෘථග්ජනයකට විශේෂයෙන්ම පෞල් ජීවිත ගත කරන අමුදරුවන් රකින්න මංගල කාරණා ඉදිරිපත් කරන ගත කරන කෙනෙකුට කිව්වොත් ඔබ කවදා හරි නිවන් දකින්න ඉස්සෙල්ලා මරණ වේදනාව අත්දකින්න වෙයි කියලා නැත්නම් එතන කවුරක්වත් මේ වගේ භාවනා මධ්‍යස්ථානට ඉන්නේ. මට මතකයි මේ 1979 දී ඔය දේවල්ලි තුණු භාවනා කඩපිළිවෙලකදී ඉංග්‍රීසියෙන් මේ භාවනා වැඩමුළුව තිබ්බේ මුනිදජී තුමා තමයි භාවනා මෙහෙවැවි. ඉස්ලාම් ඉඳගත් භාවනාවේදී එතුමා කියනවා මට උගා කඩුවේ දවස් ඉංග්‍රීසි දැනුව පරයන්කේදී මරණ වේදනාව වින්දට පස්සේ තමයි සෝවන් වෙන්නේ. ඉතින් අපි හිතන්නේ පරයන්කේදී මැස්සෙක්වත් අහන්න බෑ, කූඹියෙක්වත් හපන්න බෑ, කකුල් කොන්දේ අමාරු වෙන්න බෑ. ඒක ලෙල නිවන රත්තරන් තැටියක නැත්නම් රීල් තැටියක කියලා කවුරු හරි කියනත් ඒකයි. ඒ භාවනාදී හොඳට තේරුම් ගන්න ඕනේ දවසින් දවස දවසින් දවස තමන්ගේ දුක් විඳීමේ හැකියාව එහෙම නැත්නම් දුක් වේදනා පිළිබඳ දැරීමේ ශක්තිය ටික ටික ටික ටික වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න ඒ කෙනාට එදිනදා ජීවිතයේ හම් වෙන කැස්සකින් විස්සෙන් බිරිස්සා වගේ දේවල් ගානක උත්තරමට යනවා. ඊගාට ටිකක් ඉදිරියට ගියාට පස්සේ උරුකේ තියෙන බරපතල ලෙඩ තියෙන ඒ ලෙඩක්කාවත් Tamanට මේ ලෙඩ අමෘතයට කිට්ටු කරන නිවනට කිට්ටු කරන මකර තොරණක් වගේ එහෙම නැත්නම් ආරාධනා කරන තොරණක් වගේ දැනගෙන ඒ දුකත් ඒ කියන්නේ ඒ රෝගී තත්ත්වයක් නිවන් දොරටුවක් කරගන්න පුළුවන් වෙච්ච මට්ටමට එන්නේ නැතුව ඇයි මෙච්චර දන් දෙන ඇයි මෙච්චර හිල් ලකින ඇයි මේ භාවනා කරන මට ලෙඩ වෙන්නේ ඇයි මේ පින් දහම් කරන මට මේ දුක් දෙන්නේ කියලා කල්පනා කරොත් ඒකට තමයි මෝඩකම කියලා කියන්නේ. ඒකට තමයි කෙලස් කියන්නේ. ඒකට තමයි මාර බලවේගය කියන්නේ. ඒ නිසා කවුරු හරි තේරුම් අරගන්න ඕනේ භාවනා කරනකොට සමතේදී අපි නැත්නම් සමත භාවනාවක් වශයෙන් අපි මරණානුසුති කරන්න කරන්න මරණානුසුති කරන්න කරන්න කෙනෙකුට තේරෙනවා මරණේ නැවත නැවත සිහිපත් කරන්න කරන්න ඒක සයිස් තමයි කියනකෝ එන්න සම්පක්ෂණයෙන්කෝ ක්‍රියාවතෙන් මරණාසන්නකෙනෙකු උපස්ථාන කිරීමේ කටයුතු කරන්න කරන්න කරන්න මොනන්ද මරණය නිත්‍යතෝම උදේට කනවා දවල්ට කනවා රැයට කනවා විතර මතක් වේගෙන යනවා නම් මේකට කිව්වා. මේ භාවනාවේදී සදාක මොහිතතර දුක් වේදනා දැරීමේ ශක්තියක් සහිතව ඒ වේදනාවන්ට මොන දීමේ හැකියාව එනවනම් ඒ ඇවිල්ලා චෝදනා කරන්නේ නැත්නම් ඒ ඇවිල්ලා කිසිම අයිතිවාසිකමක් ඉල්ලන්නේ නැත්නම් කොහොමද ලකුණු පහම දෙන්නේ ඒ නිසා කිසිම සඳහන් කරගන්න පුළුවන් කවුරුත් පිළිගන්න කවුරුත් අපහන දේ තමයි මරණානුස්සතිය ධර්මනාට භාවනා කරමි. යම් කිසි කෙනෙක් මරණය දීපත් කරනවා නම් ඒ කෙනා કોઈ වෙලාවේ કોઈ කලක් උඩ કોઈ පිලක් උඩ වැටෙන්න රහිතයි. අන්න ඒ කෙනාට තේරෙනවා මේ ඉන්න කිසිේ තව කෙනෙක් මරන්න කල්පනා කරන්න ඕනේ නැහැ ඒ මොන ගණන්ද කුප්පට ගහ ටිකට් එක මරන ගහ ටික ලැබිලා තියෙන්නේ. අපි දඟලන්න ඕනේ කවුරුත් මරන්න. මරනවා. ඒකේ වාක් තීක්ෂ කරන්න ඕනක පුකුත් නැහැ. ද්වේෂ කරන්න ඕනක පුකුත් නැහැ. එහෙම ද්වේෂ කරනවා නම් අපි මැරෙන්නේ නැහැ කියලා හිතනවා. අපි මේ ලෝකේ හැම අකුසල කර්මයක්ම කරන්නේ නිත්‍ය සංඥා. මම මැරෙන්නේ මම ඉතිරයි මම පොරොසත් මම මෙහෙම ඉන්නවා. අරු හැදි ගෑවියන් එන ගෑවියන් මැරියන් කියලා කතා කරනවා. මරණසුති කන්නේ කෙනෙකුට සාදාපත් නැත්නම් නැවත නැවත මරණානුස්සති කරන කෙනෙකුට තව කෙනෙකුට අහිමියක් කාටද නපුරක් මරණය කල්පනා කරන දෙයක් නෑ. එයා දන්නවා මරණය කියන එක කොයි වෙලාවෙ කොහොම වෙයිද කියලා දන්නේ නැහැ. අපි අහලා තියෙනවා පේශකාර්දලින්ගේ කතාව ජීවිත මරණ අදිනම් මරණ මේ කන් ජීවිත මරණ සම්මරණ ඉතින් ඉස්සරෝම කල්පනා කරගොල්ලේ ඒක නිසා මරණය සුත්‍ර සමීපද ඒ හාත්මානව අමෘතය නිවන සම්නිකයි. යම් කිසි කෙනෙක් යම් වෙලාවක මරණය අමතක කරන්න ඕන තව කෙනෙක් මරනවා. තමන්ගේ මරණය අමතක කරන්න පදාපත් තව කෙනෙක් මරනවා. ඒකෙම තමන්ගේ මරණය අමතක කරන්න පදාපත් වෛර කරන්න බෑ. තමන්ගේ මරණය අමතක නොකර කවදාකවත් දීක්ෂා කරන්න. ලෝභ කරන්න බෑ. ඒ අකුසල ධර්ම සියල්ලම මතින හැම චිත්තක්ෂණයකම මරණානුස්සතිය අපි පිළිගන්නවා. ඒක අයින් ගිලින්න දෙන්නතෝ මරණානුසතිය දෙවේලේ වඩනවා නම් ඒ හිත කර්මේශා කර්මපලයේ ආදාන හිතක් වෙනවා කලකල දේ පළපළ දේ බව දන්න හිතක් වෙනවා තමයි සුදු වේලාවයි මේක මේ ඉඳ තියෙන්නේ ඒ වේලාවේ මේ විදිහට අනුකීක්ෂා ප්‍රෝගමාන කරන්නේ කොහොමද නැහැ කියලා කල්පනා කරන්න පටන් අර ගන්නවා තව කෙනෙකුට දුකක් දෙන්න කල්පනා කරන්න තරම් මට ඉතිරි භාගයක් ඒක නිසා අකුසල හැම දෙයක්ම සිද්ධ වෙන්නේ මරණසති අමතක වෙච්ච හිතක. මරණසති නැවත නැවත සිහිපත් කරන හිතකට කවදාකවත් කුසලයක් කරගන්න බෑ. ඒක නිසා සමත වශයෙන් කියනවා නිතරම දවසේ පුළුවන් තරම් වෙලාවක මරණය බලන්න කියලා. ඒ නැත්නම් මරණ අනුස්සතිය කරන්නයි කියලා. ඒක සාමාන්‍ය ශ්‍රද්ධා චරිතයක එදිට ජීවිතයේ සමත භා සමත ඥානික යෝගාවචරය කියන්නේ. විපස්සනා පැත්තේ මේකදී කියනවා ඉති බොහෝම සූක්ෂමව තාමත් සිවුම ආස්වාසේ මරණේ බලන. ප්‍රස්වාසේ මරණේ බලන. ඒ නැත්නම් ආස්වාසේ ගෙවෙන හැටි බලන. ආස්වාසේ ක්ෂය වෙනවා බලන. ජය වෙනවා බලන. නිරෝධ වෙනවා බලන. ප්‍රස්වාසේ ගෙවෙනවා බලන. ක්ෂය වෙනවා බලන. ජය වෙනවා බලන. මරණේ බලන. ඒ විදිහට යම් කිසි කෙනෙක් ආස්වාද ප්‍රසආස දෙක යාලු කරගන්නේ ප්‍රේම කරන්නවක්වත් ආලිංගනය කරන්නවක්වත් සාක්ෂි දාන කියන්නේ ඉන්නවක්වත් තැනක තැන්පත් කළ කරුණක් වගේ වැඳ වැඳ ඉන්න නෙවෙයි. ආශ්‍රද ප්‍රසාසී මුලමදාක බලන්නයි. මුලමදාක බැලීමේදී ආවට ගියාට බැලුවොත් මැද විතරයි තියෙන්නේ. තිසස අඤ්‍යතත්තම් පඤ්ඤායති කියන විදිහට මේ පිටියේ පෙරලිය පේනවා. ඒක හොඳට ආශ්‍රද ප්‍රසාසී පේන පේන වෙලාවේ මේ ආශ්‍රද මේ ප්‍රසාසී කියලා බල බල ඉඳලා ආශ්‍රද ප්‍රසාසී යාලු කරගත්තොත් ආද කරගත්තොත් සමීප කරගත්තොත් බුදුසසුන වහන්සේ දාන්නා හුඟ දෙනෙක් කැමති නැති නිසා මරණය බලන්න උන්වහන්සේ කියනවා හටගන්න බලන්න. ආශාසත් එක්ක ආශාසත් හටගන්න බලන්න. ප්‍රසවාසයත් එක්ක ප්‍රසවාසය හටගන්න බලන්න. ඒක නම් ආශාසයේ ඉඳත් ඉස්සල හදිමත් වෙන්නේ. ප්‍රසවාසයේ ඉඳ ඉස්සලම හදිමත් වෙන්නේ. මේ විදිහට ආශාස ප්‍රසවාස දෙකේ මුලත් එක්ක ආශාස ප්‍රසවාස දෙක බලන්න පුරුදු කරපු කෙනා පමණයි ආශාස ප්‍රසවාසයේ අග්ග බලනවා කියන්නේ හිත මෝරයි. ඒ නිසා මැද මුල කෙරළපු කෙනාට කියනවා දැන් එන මුල මැද අග තුනයි. මම නැවතත් කියනවා ඉස්සලා පෙළ මැද ලොකු උණු මාර්ගයට පෙළ මැද ඒක උරු කරගෙන මුලයි මැදයි බලන්න. මුල මැද බැලුවට පස්සේ මුල මැද අග බලන්න ඇත්තටම බලන්න තියෙන අග විතරයි. ඔක කිසි කෙනෙක් කැමති නෑ. ඒක අවමංගල්‍යයක් විදිහට සලකන්නේ අභාග්‍ය සම්පන්න දෙයක් විදිහට සලකන්නේ අබද්ධ දෙයක් විදිහට සලකන්නේ අග බලන්නේ. ඒ නිසා සර්වඥාන්සේ අග බැලීම දෙන්නේ ආනාපානෙ හොඳටම කිට්ටු කරගත්තට පස්සේ. ඒක මාජේ උත්‍රේ ගෙලින්ම සඳහන් කරලා තියෙනවා. ආනාපානෙ මැදයි මුලයි බැලීම අන්ත දෙක නම් මේ අන්ත දෙක අතහැරලා අග බැලීම නම් මධ්‍ය ප්‍රතිපදාට බැහැගන්න. කවදා හෝ යම් කිසි කෙනෙක් ආනාපානෙ මුල මැදත් වගේම අග දැකලා ඒක ක්ෂය වෙන හැටි, ඒක වැය වෙන හැටි දන්නවා. දකින්නවා නම් ඒ ඡය බැලීම, වැය බැලීම, නිරෝධය බැලීම තමයි නිරෝධ මාර්ග ප්‍රතිපදා කියලා කියන්නේ. මධ්‍ය ප්‍රතිපදා කියලා කියන්නේ. ඒකේ යෝගාවචරය රූප කර්මස්ථානයේ පිළිබඳව උරුම වාසික නිසා ආශ්‍රත් ප්‍රසාසී ගෙවෙන හැටි බලන්න. මේ ළඟදී මම එක්කේ පාර ගමනේ යන්නේ ඉස්සර වෙලා මට ඇවිල්ලා තියෙන ඊමේල් එකක් අවුරුදු 104ක් විතර වයස ඇමරිකන් කාර්යය. එයා පිළිවෙල දැනට බුද්ධිය තියෙන කෙනෙක්. ඊමේල් එකක් ලියලා කියනවා මට මතකයි අවුරුදු 10 වෙනවා 20 වෙනවා 30 වෙනවා 40 වෙනවා දැන් මම ඉන්නේ 104 මගේ ජීවිතය ගැන උඹලට මම කියනවා නම් මේ ජීවිතය සම්බන්ධ ඉලක්කනේ සකස් මතක තියාගන්න එපා. බ්ලඩ් ප්‍රෙෂර් මනින්න එපා. sugar blood ප්‍රමාණය මනින්න එපා. වයස ගැන කල්පනා කරන්න එපා. ඉලක්කම් මොකක්වත් ඉගෙන ගන්න එපා. උඹට බලනවා. වැඩි කල්ලින්ද හුස්ම ගැන බලන්න. අපි ලස්සන දුක රචනකින් අන්තිමට කියන හුස්ම ගැන බලන්න. ඒක අන්තිමට කියනවා හුස්ම කියෙදෙන ගැන බලන්න. මගේ තුන බුදුහාන් දුරවා. හුස්මම තමයි ඔබට බලන්න තියෙන එකම දේ අනිත් ඒවා එක් මොනව බලන්නේ කියත් ඔබට ආතතිය වැඩි වෙනවා, ෆ්‍රස්ට්‍රේෂන් එක වැඩි වෙනවා, සමනේ වැඩි වෙන නිසා ලේ පරීක්ෂා කරන්නයි මුද්‍රා පරීක්ෂා කරන්නයි එක්ස්රේ කරන්නයි කෙස් ගණන් කරන්නයි දත් ගණන් කරන්නයි නියුතු ගණන් කරන්නයි යන්නේ යන්නේ වෙන්නේ මොකද්ද මේ ආතති සංග කොහොම ගණන් කරත් බෑ. ඉතින් ඉලක්කම් ගැන කිසිම තැකීමක් කරන්න එපා කියලා කියනවා. කුල්ලුවන් නම් හුස්ම ගන්න බලනවා. ඒක තමයි අපිට ජීවිතේ දෙන්නේ ලොකුම ආසන්න උපස්ථානේ සුභසිද්ධිය, අත්සිද්ධිය අවසාන වාක්‍යය කියලා තියෙනවා හුස්මේ අන්තිම බලන්න. මෙච්චර බුදුහාම කිව්වා. බුදුහාම කිව්වේ වැය බලපං, ඡේ බලපං, නිරෝධේ බලපං, උස්වා භයානු පස්සනා, වයානු පස්සනා, නිරෝධානු පස්සනා. ඉතින් මේ රූප ධර්මයක් වෙන වායු පොට්ටබ්බ ධාතුව අල්ලගෙන වායු පොට්ටබ්බ ධාතුවේ ප්‍රස්වාසයේ අග ඉඳීම හැකිලිම නැහැකිලිමේ අග බල බල බල බල බල බල යනකොට ඒ කෙනාට පේනවා මේ වැය බැඳීමේ Nirodhe බැඳීම Nirodha සත්‍යක් වශයෙන් Nirodha ගාමිනී ප්‍රතිපදාවක් වශයෙන් අමෘතයක් වශයෙන් අමතෝගද විසින් බුදුහාමුදුරුවෝ පෙන්වන්නට හදන්නේ මේ මරණය බඳකොට තමයි මධ්‍ය ප්‍රතිපදා පාන්නේ මේ රූප දැක්ම ආශ්‍රව ප්‍රසාදේ නිකන් රූපතන්නේ ගෙවෙන තැන බලන්න. හැබැයි ඉතින් ගෙවෙන තැන බබාල බයයි. ඒ නිසා ඉස්සෙල්ලා කියන හට ගන්න තැන බලන්න කියලා පුරුදු කරා. බබාලගේ බය අහන්නේ. ඒක නිසා ඒක දිහා බලහන් ඉස්සෙල්ලා ඉතින් පොදු ගෙවෙන හට ගන්න තැන බලන්න ගෝක්ෂියම බලන්න එපා. ගෝක් පොරොත්තු ඉන්න එපා. ගෝක් ලැස්තිලා ඉන්න එපා. අන්නේ තරමටම ඉත හොඳට ප්‍රණීත කරගත්තට පස්සේ ඒ කණ්ණාඩියම අල්ලලා බලන්න ඒ තැන එච්චරයි දුක ධර්ම වල දැනගන්න තියෙන්නේ. එනිසා ලෝකෙ තියෙන ඔක්කොම රූප ධර්මත් එක්ක කරන්නේ මොකක් කරේ නිතරම කියන එක රූප ධර්මයක් අරගෙන. કોઈ රූප ධර්මෙත් තියෙන්නේ පාදෝ වඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතසඤ්ඤ සත්පඤ්ඤාය කියලා තුනක්. કોઈ නුපුරු මනසක් අල්ලන්නේ ওই මැද තියෙන කැල පමණයි. අයිස්කුට්ටියක ටිප් එක වගේ. ඒක බලලා ඒක හුරු කරගෙන මුල බලන්න කියනවා. මුල බලලා මැද මුල මැද බලලා හුරු කරලා කරලා කරලා කරලා උඩ මේල්චි ධර්මදේශ ආවට පස්සේ අග බලන්න කියනවා රූප ධර්ම ගැන දැනගන්න දෙන උත්සාහය. ඒ නිසා ආරූප ධර්ම ගැන බල දැනගන්න. රූප ධර්ම ගැන භාවනා කරන රූප ධර්ම ප්‍රේම කරන්න නෙවෙයි ජීවලදා. ශීතල දාන්න. සැකල දාන්න. නිරුතල දාන්න. ඒක රූප ධර්ම ලයිස්තු කට පාඩම් කරාට ලෝකේ තියෙන රූප ඔක්කොම මූල ධර්ම වශයෙන් මෙවුවා සංනායක මෙවුවා සංනායක මෙවුවා ලෝභ මෙවුවා අලෝභ කියලා මනිනවා කියලා කියන්නේ අර නාකිය කියන විදිහට ඉලක්කම් ගණන් කරනවාට මේකෙත් වෙන්නේ මොකද්ද ආතතිය වෙන්නේ මොකක් කරේ එකක් අල්ලක උඩට පේන එක දැන් වෙනයි බලන්න ඉතින් මේක හරි දේශී මොකද හේතුව මේ රූප ධර්ම ප්‍රමාණ කර හැකි පරීක්ෂා කර හැකි ඒ ප්‍රශ්න තියෙන්නේ සත්‍ය කුත්ලෙක් වහ රූප නාම කියලා දෙකක් තියෙනවා ඒ නිසා කෙනෙකුට රූප අරමුණු වෙන්නේ නැත්තම් රූප පිළිබඳව ගෝචර වෙන්නේ නැත්නම් යාට පුළුවන් නාම ධර්ම වලත් පැය බලන්න. ඒකට වේදනා චෛතසිකේ තමයි උදාට දෙන්නේ. වේදනාවක හටගන්න විපටි නාමයේ සහ වැය වෙන තැන. මේ වේදනාවල් වල වැය බැඳීම භාග්‍ය සම්පන්න අවාසනාවන්ත තනක් කරන්න කරන්නේ කොහොමද අපේ හිත අපේ ශිෂ්ටාචාරයේ අපේ ඉගැන්වීම් අපේ අම්මලා තාත්තලා අපිට උගන්වන්නේම වේදනාවල හැපපැත්ත විතරක් බලන්න. ප්‍රෙෂර් ප්‍රින්සිපල් කියලා කියනවා. මුළු ජීවිතේම තියෙන හැපපැත්ත බලන්න ඒක හට ගන්න උදා වෙන පැත්ත බලනකොට පාටි දානවා, සිල්ලම් කරනවා, සතුටු වෙනවා, ඒක කවදාවත් ඒ සැප වේදනාවක ගෙවන් වෙන පැත්ත හෝ සැප වේදනාවේ දුකට ඉඳ කියලා ගෙවන් වෙන පැත්ත දැකීමට කිසිම කොටක කිසිම ඕදනක කිසිම ඥානයක සඳහන් නැහැ. නමුත් ගත යුත්තේ මොකද හැම සැපක්ම ඉවරෙන්නේ දුකක් කියලා. අපි ඒක ඉස්සරහට ඒක කරන්නේ. ඒක අපි හැම වෙලාවෙම සැපේ හටගන්න බල බල ඒක ඒක දිහා කරත්තලෙ පිටපස්සෙන භූමියක් වගේ සැප හොයාගෙන ඇවිල්ලා ඉන්නවා. නමුත් හැම සැපක්ම දුකක් තියෙනවා. දුක එනකොටම නැතිකින්න පටන් ගන්න. පැත්තකට දානවා නම් කවුරක්වත් දන්නේ දුක ඉවර වෙන්නේ සැපක් කියලා. දැන් යම් කිසි කෙනෙකුට වේදනා චෛතසිකයේ සැප වේවා දුක වේවා ගිවන් වෙන පැත්ත බැලුවොත් සම්පූර්ණ වෙනස් කතාවක් තියෙනවා. මේක කොච්චර වෙනසක් මානවයට කරාද කියලා කියනවා. මේකට වේදය කියලා වචනේ පාවිච්චි කරනවා. වේදේ කියලා කියන්නේ ඥානයට නක්. වේදගු ප්‍රතිවේද ත්‍රිවේද පාරගු ආදි වශයෙන් නම් සඳහන් කරලා තියෙනවා අපි වේදනාව පිළිබඳව අපිට වන්ලා තියෙන මෝඩකම කොච්චරද කියන අපි සැප පිටිපස්සේ මේ ලවන්න ලෝකායත විශ්ෙන් අපි වැටෙනවා සැප එලවන්න එලවන්න සැප අවසාන තියෙන දුක සැප එලවන මනස කෙලවර වෙන්නේම දුකයි නමුත් දුක ඉවරන්නේ සැපෙන් කියන එක පොතක නැහැ පෙන්වන්නේ ඒක දුකේ හෝ සැපේ හෝ ගෙවන් වෙන තැන බලන්න නම් කවදාකවත් යාට ඒක ස්වයංභූ ඥානකින් පහළ වෙන්නේ රූපේක මුලමඳාක බලලා ආශ්‍රව ප්‍රසාති හෝ පිළි නැති හෝ වම දකුණු කියන එක ගෙවන් වෙන තැන බලපු කෙනාට ඒ ඥානය හරහා විතරයි පුළුවන්නේ නාම ධර්මයේ තේරෙලා වේදනාවක ගෙවන් වෙන තැන සැප වේදනාවක දුක් වේදනාව මේ දෙක ඉතාමත් හිත කම්පන චක්‍රය. උච්චාවච භාවයකට පත් කරනවා සැපක් දුකකට පෙරලෙනකොට ඉසాత බඳගෙන අඬනවා. දුකක් සැපට බවට පත් වෙනකොට අපි මෝහයට පත් වෙනවා. අම්මෝ මේම දෙයක් වෙන්නේ කොහොමද කියලා මේ ආම්දුර අන්තිම දුකට පත් වෙච්ච මොනක සැපෙන් rahat වෙනවා. අපිටද බණක් බවට පත් වෙලා දෙනකොට අපිට හිතා ගන්න බෑ ඉච්ඡර දුක්ඛිත අවසනාන්ත කත්තට පත් වෙච්ච කෙනෙක් නුවණින් කියලා නේද. නමුත් ඒක තමයි ඇත්ත. ඒක නිසා සර්වඥන්සේ සඳහන් කරනවා මේ දෙකෙන් බේරිලා මේක වේදයක් බවට ඥානයක් වඩපත් කරගෙන මේ සැප දුක් වේදනා දෙක මැද තියෙන එච්චර කම්පන සංකර නැති අදුක්කම සුඛ වේදනාව කියන එක නොදුක්ම සුඛ වේදනා කියන එක පොඩ්ඩක් මූල ධර්ම වශයෙන් දැනගෙන සැපෙන් දුකට මාර්ග වෙනකොට දුකෙන් සැපට මාර්ග වෙනවා යටිපහුව වෙන තැනක් තියෙනවා ඒකට ආස්වාදින් ප්‍රසවාදිත මාර්ග වෙන තැනක් ආස්වාදින් ආස්වාදිත මාර්ග වෙන තැනක් අන්න ඒක ඇල්ලුවොත් ඒක ඒක විවුර්ත වුණොත් ඒක ගෝචර කරගත්තොත් මේ අදුක්කම සුඛ වේදනාවේ සුඛ ලොකු උඩපයින් ගතියක් නෑ හොඳට පුළුවන් මේ මුල මේ මැද මේ උඩ කියලා බලන්න. ඉතල ඒක ගිවන් වෙන තැන බලනකොට වේදනාව ක්ෂය වෙන තරම් වෙනවා. හරියට කියනවා නම් ආනාපාන භාවනා කරගෙන ඉන්න ධානාපන නොදැනෙන තැනකට යන්නේ. දැනීම තමයි මේ වේදනා චෛතසිකයේ කියන ලක්ෂණය වේදයති වින්දනය විඳීමයි වේදනා චෛතසිකයේ ලක්ෂණය. අපි මේ වේදනා කියලා පාවිච්චි කරන දුක් වේදනාට ඒක හරි හරි භාවිතයේදී ඇතිවෙච්ච වැරද්දක්. වේදනාව කියලා කියන්නේ විඳිනවා. මේ දැනීමයි මේකේ තියෙන්නේ ආශ්‍රත් ප්‍රසවාස පීඩිය වෙනකොට සීතල බව කුණුසුම් බව දැනෙනවා. යම් වෙලාවක ආනපන් නොදෙනියනවා කියලා කියන්නේ දුක නොදෙනියන. වේදනාව නොදෙනියන. ගිවන් වෙනවා. ගිවන් වෙන්න වෙන්න නිවනක් ලඟ. ඒ නිසා මේ දැනිච්ච ආනපන් නොදැන සැකට යනකොට තක්කු මුක්කු වෙලා, බය වෙලා, සලුවකට අදාළ නැගිටලා ගිහිල්ලා එහෙම නැත්නම් මට ආනපන ගැලපෙන්නේ නැහැ කියලා චෝදනා කරලා එහෙම නැත්නම් අයියෝ උස්ම ගන්න ගිහිල්ලා ආය ආනපන මතු කරන්න හදලා සැක කරලා දඟලන්නේ මේ මූර්තයේ කෙලවර අමුත්තේ තියෙන බව දන්නවා. ඒක වේදනාවේ ගෙවන් වීම. හයිට ප්‍රසවාසයේ ගෙවන් වෙන හැටි බැලුවා වගේ. තිබ්බීම හැකිලිම ගෙවන් හැකිලිම ගෙවන් වෙනවා බැලුවා වගේ. මේ වේදනාව උදේට ගොරෝසුන පටන් ගන්න ක්ෂණයයි ක්‍රමයි ගෙවිලා යනකොට මේ ගෙවිගෙන යාම කියලා කියන්නේ මරණේ ක්ෂය වීම, වැය වීම, එහෙම නැත්නම් විරාගය නිරෝධය කියලා දැනගෙන ඒ ගිවන් වීම රසය බලනවා. මේකට බොහෝම කිට්ටු. ඊට වැඩි උගෝක් සිව් මේ වේදනා රූප සහ වේදනාට වැඩි සංඥාවක්. සංඥාව කියන්නේ වෙනකොට හඳුනා ගැනීම සඳහා ගන්නා වූ සලකුණු. ඒක මේ කෙටියෙන් මේ වගේ බණකට සම්බන්ධ කරලා කියනවා නම් ආස්වාද ප්‍රසවාසයේ වෙන්කර දැන ගැනීමට අපි ලොකු කාදර උත්සාහයක් ගත්තොත් ඒ උත්සාහයේ කීටි සතිය පැවැත්වුවොත් නොබෝ වේලාවකින් තේම ආශ්‍රව ප්‍රසවාසී වෙන් කරගන්න බැරි තැනකට මේ සංඥා හෝද දියා වෙලා බෝධ වෙලා විරංජනේ වෙලා අන්නේ විරංජනේ වීම ශරීරීම දැකීමක් ධෛර්යීම දැකීමක් නිරෝධය දැකීමක් නිවනට ලං වීමක් කියලා දන්නවනේ අනපයි මුක්තිුණා නොදැනුණයි කියලා කිසිම තත්‍යක් කරන්න ඕනේ බයක් වෙන්න ඕනේ කමඩාසුත කරන්න ඕන කමක් නැහැ ඒ ගෙවන් වෙන පැත්ත වැඩි වෙන විදිහට කටයුතු කරා නම් ඒකේ අමෘතය මේ සංඥාවේ මූර්තය හරහා මුක්තිය ගන්න පුළුවන්. ඒ වේදනාවේ මූර්තය හරහා මුක්තිය ගියා. රූපේ මූර්තය හරහා මුක්තිය ගියා වගේ රූපේ නැරීමේදී නිවන පේ. සංඥා මරණකොට නිවන පේ. වේදනා මරණකොට නිවන පේ. නමුත් මේ තුනම මැරෙනකොට එමනම් කංගි වෙනකොට ක්ෂය වෙනකොට වැය වෙනකොට මේ සංස්කාර ගොඩ දාන්න පටන් ගන්නවා. මම දැන් මොකද කරන්න ඕන? කමදාසුත් කරන්න කෙනෙක් නෑ. මොකද මම කරන්න ඕන කියලා හිත උතුම්ම විදියට නොසන්සුන් බවට පත් වෙනවා. චේතනාව පහළ කරනවා. අභිසංස්කරණ කරන්න පටන් ගන්නවා. ඉතින් සර්වචන් සඳහන් කරන රූප ගැන දැනගත්තනම් පාඩම රූපේ මරණය බලපන් එතන නිවන. වේදනාවේ මරණය බලපන් එතන නිවන. සංඥාවේ මරණය බලපන් එතන නිවන. අන්නේ මරණය දකින්නොත් හිතට නටන්න දෙන්න එපා. හිත නටනයේ සංස්කාර ස්කන්ධය. සකස් කිරි. සංස්කරණය කිරි. චේතනා පාල කිරි. අදිෂ්ඨාන කිරි. මේක වෙලාවේදී අදිෂ්ඨාන පහළ වෙන්නේ කවදාකවත් නිවනට නෙවෙයි සංසාරේ. නැවත මම ඇති කරන්නයි නැවත මාන්න ඇති කරන්නයි නැවත තණ්හාව ඇති කරන්නේ නමුත් ඒක තේන්නේ තණ්හා මානසික ස්කන්ධ එකක් වගේ නෙවෙයි හරියට Taman විදී කෙනෙක් හිටින්න යන ගොඩ පෙරක දෝරියක් වගේ එරිලා අපි පිළිබඳව අනුකම්පාවෙන් මෛත්‍රියෙන් කටයුතු කරන කෙනෙක් වගේ සාමනීය විදිහට පේන පටන් ගන්නවා යෝගාචර ධානය නැත්නම් වංචනික ධර්ම පිළිබඳව ශාක මායාවී ගති පිළිබඳව එයා මේ සංස්කරණය කිරීම ඥානයක් කියලා හිතනවා දැන් ආනපාන බලන ගියා ඒක නැතුණා ඒක ජීවිතේ නෑ එකක් නැති වුණා. ඒක හඳුනා ගන්න පුළුවන් වෙච්ච සංඥාවක් නේද? දැන් මම මොකද කරන්න ඕනේ කියලා සැක ඇති කරනවා. ආ හිත දුක් ගන්න. පීඩාවටපත් වෙනවා. අසහනකාරී දස්කවන මේ පද්ධතියේ පොදියටම කෙටවි සංස්කාර කියලා ඉතාමත් ගැඹුරින් කරවචන්සේ සඳහන් කරනවා මේ රූප පිළිබඳව වේදනා පිළිබඳව සංඥා පිළිබඳව මේ ගිවන් වීම එනකොට මේ යටින් හිතේ කරන මේ ගොජ දැනිල්ල මේ ඇවිසිල්ල යෝගාවචරයා විසින් එතන එතන හඳුනාගත්තේ නැත්තම් මේ යෝගාචරය භාවනා කරන්න කරන්න දුකටපත් වෙනවා. භාවනා කරන්න කරන්න දැවෙන ප්‍රශ්න ඇති කරගන්නවා. මේ වගේ වෙනකොට මම මොකද්ද සාර්ථක තියෙන්නේ කාගෙන්ද අහගන්නේ හැමදාම මෙහෙම වෙනවා ඊගාට මම මොකද කරන්න කියලා අර සංස්කාරයන්ගේ ජීවන් දැකීම වැයවීම සේවීම අපේක්ෂා කරන වෙනුවට අලුතෙන් සංසාර අක්ෂරණස්කාර කරන පොරදා. ආහාර දී. ඉතින් අන්නදාන කර්මස්ථාන මාර්ගය. බුදුරු මාර්ගය. භාවනා මධ්‍යස්ථාන මාර්ගය. මාරු කර කර ඕතෝ තමයි දාන්න වගේ මේ ඒ තරමටම අපි එදිනදා ජීවිතේ සංස්කාර ආඩම්බරයක් කරගෙන ජීවත් වෙනවා. ඒ තරමටම අපේ ජීවිතය මේ සංස්කාර කියන කොල්කටු මාලේ දාගෙන ඒක නාඹුවක් කරගෙන ජීවත් වෙච්ච නිසා හරියට සංස්කාර ගෙඩියම් පේන්නේ අවනම්බුවක් වගේ. තනිවීමක් වගේ. පාලනීමක් වගේ. එපා වීමක් වගේ. ඒ නිසා දැන් පූජිකත්වයේ සාහමතුරන්ට ඒක නෑ දැන්. උන්වහන්සේක ඔක්කොම ඉවරයි. ආය දරුවෝ ගැන බලන්න දෙයක්වත් නෑ. වස්තු ගැන බලන්න දෙයක්වත් නෑ. හෙට ගැන බලන්න දෙයක්වත් නෑ. ඊයේ ගැන බලන්න දෙයක්වත් නෑ. ඊයේ හොඳට පේනවා මට උණුවතුරු වීදුවක් කළා තුවා වීදුවක් දෙන්නවත් ආමුදු කෙනෙක් නෑ. ඒ පේනවනේ මං ඊයේ ගත කළ තියෙන හැටි පේනවා. ඒත් තමයි ඇත්තට මිනිස්සු ගන්න තියෙන්නේ. ආචාර්යවරුන්ගෙන් මම පරාදයි. ඒ හැමදෙම මම අතහැරියා. අනාගතය ගැන 60ක් ගිය වෙලා තියෙන්නේ ආයේ කිසිම සරණක් නැහැ මම බොඩි බිල්ඩින් කරන්න යන්න ඕනේ, බොක්සින් ගහන්න යන්න ඕනේ, රූපලාවන්‍ය කරන්න යන්න ඕනේ මොකක්වත්. ඒක උන්වහන්සේ සංස්කාර කරන්න තියා හොදලා හොදලා ගන්නවත් යක්. ඒක උන්වහන්සේගේ අසරණ තත්ත්වයට යනකොට මරණය දොරකඩ ඉන්න නිසා උන්වහන්සේට සැලසුන්නේ අධිෂ්ඨානය ප්‍රාර්ථනාමය නව නිර්මාණය අභිවෘද්ධියක් නැහැ. ඉතින් බුදුරජාණන්ගේ හම්මියට මෙතන තමයි නේද? එතින් කියනවා මේ හිත වට්ටන්න ඕන හොම්බෙන් යනවා. නැත්තම් මෙයා කරන් හදන්නේ සරසම පොඩි අර බලාපොරොත්තුවක් තියෙනවනේ. දරුවෝ නැත්තම් දරුවෝනේ දරුවෝ ගැන හරි කල්පනා කරනවා. මොනවා හරි කල්පනාවක් හදලා අපි කොක්ක ගන්න හදනවා. සෝපාගේ කතාව බැලුවා, අඟුලිමාලේ කතාව බැලුවා, පටාචාරය කතාව බැලුවා. ඒ වගේ අනාගත දස්මුවක් පිළිබඳ හීනකකවත් ඉලක්කයක්. අන්න එහෙම කෙනාට තමයි මේ චිත්ත පෙරලියක්. හැබැයි පෙරලියක් හොඳට හිත වෙන්න පුළුවන් නේ. ඒත් මම අදහස් කරන්නේ ඒකදී හැම කෙනා ව්‍යසනයකටපත් වෙන්න ඕන කියලා හැම කෙනාම දැනගන්න ඕනේ සංසාර කියන්නේ ව්‍යසනයක් කියලා. සංසාර කියන කෙනම ආවුණියමක් කියලා. සංසාර කියන කෙනම දුක් ගොඩක් කියලා. අපි සැලසුම් කරන්නේ දුකකට. අපි සැලසුම් කරන්නේ කරදරයකට. ඒ නිසා දුරට හිත තැන්පත් වෙලා එනකොට නැති කරදර පාර්ශ්වයට ගන්න එපා. ලන්දේ කියන කුණු පාරට ඇදපියෝ කියලා අඳුර ගගා යනවා පැත්තේ දඬු පෙර ගන්නවා. දඬු පෙර පෙරාට කොල්ල දෙල්ලම් කරන පොඩි කෙල්ලනවා. ඒක ලොක්කෙක් කිපුලා යනවා. දඬු පෙර පෙරාට හිටෝ ලන්දේ කියන කුණු පාරට ඇදපියෝ කිච්ච. ඒ වගේ තමයි අපි මේ භාවනා අධ්‍යයනය එනකොට සංස්කාර මාර්ගයෙන් කොහේ හරි කියන කුණක් ගෙනල්ලා මේ වගේ නිකන් ඉන්න වෙලාවේ ස්වාමීන් වහන්සේ බුද්ධානුස්සතිය කිව්වොත් හොඳ නැද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කිව්වොත් හොඳ නැද්ද? නිකන් නිකන් ඉන්නවට මෛත්‍රී භාවනා කියලා කොහොමද කියලා අර හිත සංසුන් වෙච්චිකම මොකක් හරි නේද එතකොට විඥාන පැහැදිලියා කරදී මේ හතරෙත් මම පෙන්වන්නේ සංස්කාර කියන මාතෘකාවයි කරුණා කරලා ඒ රූපේ ගිවන් වෙන වෙලාවේදී වේදනාව ගිවන් වෙන වෙලාවේදී සංඥාව ගිවන් වෙන වෙලාවේදී අලුතින් ලම්බේ කියන කරු පාට කරලා ගන්න එපා නොදාන්න පූතිගත තීක ස්වාමීන් වහන්සේගේ පසුබිම පොඩ්ඩක් සලකා බලන්න. හරියට භාවනා කරන්න ඕනේ පූතිගත දේශ දෙතුන් වහන්සේගේ தත්ත්වයට හිතපත් කරගන්න. එතන මම කෙරුණේ මට පුළුවන් මිනිහෙක් මම අර කරන්න ඕනේ මේ කරන්න ඕනේ කිව්වොත් ඉතින් හිතුවොත් අර භාවනාව අවස්ථාවේ වේදනා රූප සංඥා අයින් වෙනකොට අර සැලසුම් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. දෙවන්නේ අපිට වද දෙන්නේ. තමන්ම තමයි මේ ලන්දේ කියනකොට පාටක් ලගා. අන්න ඒ වැඩ පිළිවෙලට කියනවා සංස්කාර අවුල් කරගන්නවා කියලා. ඒ නිසා සර්වචන් සඳහන් කළා කියනවා යංච චේතේ යංච පකප්පේ යංච අනුසේති ආරම්භණේ තහොති විඥානස්ස කිතිය. තස්මින් පතිතිතේ විඥානේ විරුල්හේ ආයති පුනබ්බවාපි නිබ්බති. අර විවේක වුණාට පස්සේ යම හිතනවන යම කල්පනා කරනවා යම කාංශේ වශයෙන් තියෙනවා ඒක පාවිච්චි වෙනවා විඥාණයට ඇඟිල්ල ගන්න. අටල වෙයි. පදනම් වෙන්න. විඥානේ ඒව පටල වෙච්ච ගමන් තව පදයක් ඇති කරනවා. ඒ නිසා මේ වගේ ගිවන් වේගන යන වෙලාවේදී අලුතෙන් සංස්කාර නොකර සිටීම තාමත් ඥානවන්තව අපි නැත්තම් කියන ප්‍රතික්‍රියා නොකර සිටීමේ යමක් නොකර සිටීමේ බේරගන්න තියෙන එක. එහෙම නොවුනොත් විඥාන ස්කන්ධේ කොහොම හරි සංස්කාරවල පිහිටේ යෝගාවචරය යකෙක් කරගන්න. ආවේශ කරගන්න. ආවේශ කරන මොනවා හරි අවුලක් ඇති කරන ඒ මත විඥානේ පිහිටියෝ ඒ යෝගාවචරය ඉදමුහා පදයෙන් නැගිටලා යනවා ඒ කියලා ගන්න. කරණ නැතර කරුවේ ඒ කියලා ගන්න මට්ටමට අර ලස්සන තියෙන බාහන එක පාරටම සැලසුම් මාර්ගයේ සැලසුමක් ගැන කල්පනා කරලා අභිවෘද්ධියක් ගැන කල්පනා කරලා අවුල් කරගන්න. ඉතින් ලක්ෂ වාරයක් කරලා හෝ ඒ මොකක්වත් වෙන්නේ නැතුව විඥාණයට ප්‍රතිෂ්ඨාවක් නොදෙන අපතිතික විඥාණයට ගියාට පස්සේ සංස්කරණයක්වත් නොකර හිටියොත් යෝගාචරයේ හිත වැටෙනවා කිසිත් නොදන්න මතකයක් නැති වෙලාවක් වෙන සටහනක් නැති මරණයේ මොකක්ද ක්ෂේත්‍රයකට වැඩි කියන්න බැරි පැත්තකට වැඩි මේක නොමර බැරිලා රූප පේන්නේ විඳින්නේ හඳුනා ගැනීම නෑ සකස් කිරීම නෑ ඒකද විඥානයේ තියෙන බැරි වෙනකොට ඒ යෝගාචර වෙන්නේ මෙච්චර වෙලාවක් ඉන්න කියන මොන වුණාද මෙන්න මේක මේ தත්ත්වයේ ඉන්නකොට ඒ தත්ත්වයේ ඉන්න බව දැනගන්න බෑ ඒ தත්ත්වය දැනගන්න ඒකෙන් නැගිට පුළුවන් ඒ නැගිටිනකොටම මොකක් හරි රූපකින් ශබ්දකින් ගන්ධකින් රසකින් කලබිච්චාම තියෙනවා දැන් නම් දන්නවා ඉස්සලා ඉස්සෝ මොකක්ද අන්න ඒ වෙලාවට සර්වඥාන්සේ සඳහන් කරනවා මේ දන්නේ නැති වුණත් ඒ හිතපු ටිකේ කෙලෙස් නැහැ. ඒ හිතපු ටික අහම්බෙකුත් නෙවෙයි මොකද අහම්බයක් වගේ වෙන්නට ඔය කරගෙන ආපු සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව, ප්‍රඥා ශික්ෂාව ප්‍රතිඵලයක් ඒක. ඒ නිසා අන්නේක බෞලිකත වීම සඳහා එයම සාන්තයි, එයම ප්‍රණීතයි, එයම ශික්ෂාව හොඳයි කියලා යම් වෙලාවක අලුතින් සැලසුම් හදන්න නැතුව මේ මතක නැති අඳුර ගන්න බැරි කෑල්ල අමෘතය වශයෙන් හඳුනාගත්තා. සාමාන්‍ය මිනිස්සුන්ට කියන්නේ මූර්තේ වශයෙන් මලා වගේ. මොකද මේකටයි අමෘතේ කියුවොත් අන්න එතන තියෙන මූර්තේ සාමෘතේ අතර ඉතාවත් කිතු නැහැ. මෙතන ඉන්න භාවනා කරපු කට්ටියගෙන් 50කට 60කට වගේ ප්‍රමාණයක් මම දන්නවා මෙතන ඉහිල්ලා තියෙනවා. හැම කෙනාම දකින්න එක මරණය වගේ. නිින්ද ගියා. ඒකට බය වෙලා නැගිටින්නේ. ඉතින් ඒ බය තියෙන කන්දිවන් දකින්න. මේ මූර්තිය යාලු කිරීමෙන් මූර්තිය හාද කරගැනීමෙන් මූර්තිය විවෘත වීමෙන් මූර්තියට අවදි වීමෙන් තමයි අමුත්‍ය තේරුම් ගන්න නිසා මේ මූර්තියෙන් තියෙන බයද කියන්නේ fear of freedom කියලා නැත්නම් fear of unknown කියලා නැත්නම් fear of new කියලා ඒ නිසා මෙතෙන් එනකොට යෝගාචර ඉස්සරහට යන්න කැමති නැත්නම් ආය සංසාරයට හදලා දැන් නිවන නොදැක නෙවෙයි මේ ඉන්නේ දැකලා නොදකී කියන්නේ නිවන දකින්න තමයි මේ ඉන්නේ මෙහෙට. ඒවල් වල අතහැරලා දීලා අරගෙන තමයි නිවන දකින්න තමයි නම් නිවන කිච්චුවල නැත්තකින් නොකතන් කියලා අධිකාරලා මොකාකාරි කෙලෙසක් වුණා. දැන් බෝධිගත්ත තෙස් දෙන්නා අන්දේ එහෙම දාගන්න දෙන්නේ ආයේ එන්න ඇවිල්ලා වැඩක් නෙමෙයි හදිසි ගන්නම දෙයක් නැත්නම් ගිහිල්ලා ඉවරයි. අතප්පිය වෙලා, ලේසිය වෙලා, මසුද්ධිය වෙලා, කුඩු වෙලා තියෙන නිසා උන්වහන්සේ සල්ම කරන දෙයක් නෙවෙයි. ඒ නිසා අමුතු දැනසේ බය නැතුව අමෘතය මේ මරණාසන්න ලෙඩාට අමෘතය ගැන කතා කරනවා අහල බාල නෑයි කියලා බයි බුදුහාමුදුරුවෝ. මේ මැරෙන්නේ ලෙඩාට මොනවද මේ කතා කරන්නේ? මේ ශරීරේ සාපෝර්තකින් මේ මාගේ ගන්න දෙයක් නෑ බොදු වැඩි කල් පවතින්නේ ඔබ දිරු උත්තර කඩක් වගේ වැටෙනවා කියලා කියන්න වටිනවා මේ මැරෙන්නේ නෑ. බුදුහාමුදුරුවෝ දන්නවා මේ මනසේ හිත මොන කුණු හන්දරයක්වත් දැන් අල්ලන්න බෑ කොහොමද මාස ගණන් තත්ත්වගත වෙලා තියෙනවා මේ ශරීරයේ දුකකට නිරකවතාවක් සැපකට යනවා. අන්නේ සංදිස්ථානේ බුදුහාම කියන තා පොඩ්ඩකින් මේක බෑ. තා පොඩ්ඩකින් මේක දරකටක් බවට පත් වෙනවා. ඒක නෑයි කියලා බුදුහාම විරුද්ධ ප්‍රකාශ කරන්නේ. කුතිගත්ති සාම්ප්‍ර මොනක්ද කියන්නේ ඉතින් උනාසේ දාන්නේ. දැන් මෙතනින් කියනකොට කියනවා තා පොඩ්ඩකින් මොකක් කරා කියලා ගහයි. ඔක්කොම ලයිට් අපි කොහෙද මැරෙන්නේ අපි ඒකට අපි දරු බලන්නේ කවුද වස්තු බෝතල් බලන්නේ කොහොමද අපි එන්නේ අපිට රක්ෂණ සාතික තියෙනවා අපිට වෛද්‍ය සාතික තියෙනවා මැරෙන්නේ නැති වෙන්නේ කාටවත් වෘත්තියට සාධන නැහැ. වෘත්තිය සාධනට කිසිම කෙනෙකුට අමෘතයක් ගන්න බෑ. නිසා මාර භාවනා කරන වෘත්තිය පෙන්නා. පෙන්නේ කොහොමද? අරමුණු කරපු අරමුණේ අරමුණු කරන්න පුළුවන් බව නැති වෙනවා. නිමිති කරපු අරමුණේ නිමිත්ත ස්වරූපේ නැතිව අනිමිත්ත ස්වරූපේ වතුන. වේදනා පිළිබඳ විදින්න බැරි ලක්ෂයකට දැනෙන්නේ නැත්නම් ඒකට පස්සේ. සංඥා වශයෙන් හඳුනා ගන්න බැරි තැනකට යනවා. සකස් කිරීම වශයෙන් සැලසුම් කිරීම වශයෙන් ප්‍රාර්ථනා කිරීම වශයෙන් අධිෂ්ඨාන කිරීම වශයෙන් සියල්ල ඇද හිටිනවා. එතකොට ඒ ටිකේදී යටි බහුව වෙනවා. නොදන්න ශීක්ෂය. ඒක දෙන්නේ ගැඹුරු නිින්දක් හෝ මරණයක් වගේ. ඒකට බය, හැක, ඒකෙන්ද ලෑස්ති නැති ගතිය, සූදානම් නැති ගතිය කියනකම් මායාව ප්‍රයෝජන ගන්නවා, කෙලෙසියක් ප්‍රයෝජන ගන්නවා, විඥානේ ආය ප්‍රතිස්ථාපන කරනවා. ඒ නිසා අපිට කරන්න තියෙන වගේ රූප ගෙවම් කරන, වේදනා ගෙවම් කරන, සංඥා ගෙවම් කරන, සංස්කාර ගෙවම් කරන පැත්තේ භාවනා නැවත නැවත කරමින් මෙන්න මෙතන පෙන්නනවා මෘතයේ ඡායාවක්. අද ගැඹුරු නිින්දේ ඉන්න වෙලාවදී ගියා දන්නවා, නැගිටිනවා දන්නවා, අතරමැද දන්නේ වගේ. කවදා හෝ මේක තවදි වෙච්ච දවසේ තමයි නිරෝධය කියලා කියනකොට. අවදි මේ මාර්ගයේ තියෙන නිරෝධ ගාමී ප්‍රතිපදාව. දැනට වෙලා තියෙන එක අපිට වැරදිච්ච මාර්ගයක් කියලා. ගියත් අපිට පේන්නේ මහා පාළුදයක් වශයෙන් අර පිටිකුණු සත්‍ය දැරීම නැති වුණා වගේ තමයි පේන්නේ. ඒක නිසා භාවනා කරන ගමන් මේ හිතක පෙරලියක් සිද්ධ වෙන හැටි, හැබෑ වෙනසක් වෙන හැටි හැම වෙලාවෙම Taman ඒක සාක්ෂි කරගෙනමයි යන්නේ. ඊළ අහන ඕනේද කියලා. එපයි කිව්වොත් යන්නේ. අවදායි භාවනා කරන ගමන් ඒ වගේ රූපයන්ගේ වේදනාවන්ගේ සංඥාවන්ගේ සංස්කාරයන්ගේ විඥානයේ ගෙවන් වෙන දැකලා ආ මේ යන්නේ අමෘතයකයි ඒක නිකන් පේන්නේ මූර්තියක් වගේ මරණයක් වගේ නමුත් මට මොකක්වත් වෙන්නේ මට වෙන්නේ බුදුන් දකින්න එක විතරයි ධර්මයේ දකින්න එක විතරයි සංඝයා දකින්න එක විතරයි සීලේ පරිපූර්ණ භාවයට පත් වෙන එක විතරයි කියලා අන්විතට අභීත භාවයකින් ඉදිරියට යන්න පුළුවන් මේ වගේ මරණදී ඉඳි පවා ඒ ඒ පුදුලත් සිත් ස්වාමීන් වහන්සේ සෝවාන් වෙලාවත් ඉකේ කියලා පොතේ කියලා නැහැ. අච්චර දුක්ඛිත සත්‍යය. මේ සරවලින් වැහැරිච්ච කිසි කෙනෙක් අවධානට ලක් නොවිච්ච මේ ස්වාමීන් වහන්සේට රාත්‍රියේ පින ඒ බණපදයේ ඇහෙන කම්ම තිබුණා කවුරක්වත් දන්නේ නැහැ. අනිවාර්යයෙන් ස්වාමීන් දැනගෙන හිටියේ. ඒකයි බුදුචානන්ට කිව්වට පස්සේ මේ මර්මිනිය පුච්චලා අලු ටික ගන්නවිල සෝනක් හදපන් කියන ගානවා මේ ස්වාමීන් වහන්සේ මේ බුද්ධිගත දේශ ස්වාමීන් වහන්සේ මැරිලා ගිහින පොඩි ඉපදුනේ කියලා. මොකද ළඟින් කිසිම සංඛ්‍යාවන්ත නමකට ඉල්ලන්නේ නැහැ. බුද්ධයි කියලාත් නැහැ. යන්නම් කියලාත් දෙරේ ඉල්ල තියෙන හැබැයි වැඩි වෙලා. බුදුජානකගේ ධර්ම නිසා මේ ගාථා දාසුල චිත්තවත්. එන්න අපකරා පැමිණ හැම ව්‍යසනයකදීම නිවනට කිත් වෙනවා. අපි ඒක දන්නවා. අපිට බලාපොරොත්තු වෙන හැම තැනකදී වේදනාවක් වෙන හැම තැනකදී මේ කියන ලකුණු ටික පෙන්වන අපිට වෙලා තියෙන අපි හිතනවා ඒක ඒක අකුසලයකට කාලකන්නිකම තුනේ කුණේ කියලා ඒ වියසමයේ තියෙන අලංකාරය එහෙම නැත්නම් ඒ කියන හැඟලිච්ච වාසනාව දැකගන්න බැරි නිසා අපි ඉතින් වත් කවි කියවනවා සිත් කවි කියවනවා බෙලිස් කෝල් ගැට ගන්නවා নানা විදියට ආයතර යන්න ගිය රූප ධර්ම ආයතලා ගන්න වේදනා ධර්ම ඇදලා ගන්න සංඥා ධර්ම ඇදලා ගන්න සංස්කාර ධර්ම ඇදලා ගන්න විඥානය දැන් කියනවා අනිත් දුකයි කියලා කියන්නේ උක තමයි ඔම ගත්තා. ඉතින් වෙන මොකක්ද ගන්නෙ? ගන්නෙ දුකක් කියලා දන්නවනේ. අඩු ගන්න මේ වෙලාවට ගෙවන් වෙන වෙලාවේදී තේරුම් ගන්න මේ අඩු ගන්න මේ රූප ගෙවුනට පස්සේ මානසික ආතතිය නෑනේ. අසහනේ නෑනේ. ඒක ශිල්පකින් මං ගත්තේ. ඒ නිසා තියෙනකොට කොච්චර හොඳ රූප යානපණ ගෙවුනා. වේදනාව තියෙනකම් පීඩය වෙනවනේ. උලක් වගේනේ. කටුවක් වෙනවා වගේ යන්නේ මේ වේදන නැතිව හොඳ නේ. හඳුන ගැනීම තියෙන තාක්කල් බුදු දහම සඳහන් කරන සංඥා ගන්නෝ සංඥා සල්ලං මේ සංඥාව කියලා කියන්නේ ගඩක් උලා මේ සංඥාව නැත්නම් හොඳයි අපේ ජන මේ සකස් කිරීම සංස්කරණ නිවන නිර්මාණ අපේ නයිසර්ගික හැකියාවල් ඒක ඇත්තටම මායාවේ හැකියාවල් අපි අපේ නිර්මාණ කරවල අපිට මාන්නයක් අපිට අකායිදිකයක් අපිට ආසාවක් ඇති කරන නිසා අපි නිර්මාණයන්ගේ කියන මාර්ගාක්ෂි බව දන්නවනම් ඒකෙන් අපිට එච්චර හානියක් වෙනවා ආඩම්බරයට ගන්නෙත් නෑ. එතකොට විඥාණයට ඒ ලෝක ප්‍රතිෂ්ඨාවක් ලබන්න බෑ. එනිසා මේ චිත්ත වර්ගයේ මේ කියන ගාථාව බලලා විපස්සනා පැත්ත මේ විදිහට මතු කරන ගතියක් ධම්මපදාට කතාවේ නෑ. ධම්මපදාට කතාවේ කියන්නේ සමතේ පැත්තේ මරණානුස්සතියට කර්ම පෙන්නනවා. නමුත් විපස්සනා පැත්තෙන් බැලුවොත් රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ ස්කන්ධ පහේ ගෙවන් වීම දැකපු කෙනා ටිකකට දැකපු කෙනාට එහි ඇති ඡේලීම එහි ඇති වැයවීම එහි ඇති නිරෝධය මරණයට ලකුණු පෙන්වනට අමරණීයත්වයටයි මේ දොරා වෙන්නේ කියලා දැනගත්තොත් කමඨාන් සුද්ධ කරන්න වෙලි කෙනෙක් ඕන කරගන්න. හැබැයි ඒක අමාරු නිසා කමඨාන් සුද්ධ කරලා දෙන්න වෙනවා. අවුරුවත් හිතන්නේ මේ මූර්තේ හරහායි අමූර්තේ තියෙන්නේ. ඒක කියනකොට භාවනා කරන බය වෙනවා. ඔක්කොටම නැගිටින භාවනා කළ සුවසේ ජීවත් වෙනවා. ඒක නෙවෙයි භාවනා කියන්නේ භාවනා කියන්නේ නිවන් දකින්නයි නිවන් දකින්නවා නම් මරණයට කොච්චර කැමති වෙනවද කියනවා නම් දෙවියනේ මරණය සීපත් කරනවා ඒ දෙවියනේ මරණය සීපත් කරන කෙනෙක් අතින් කෙලස් කෙරෙන කෙනෙක් අඩු සමතපැත්තේ ඒකම රූපය වේදනා සංඥා ආදි වශයෙන් ගවන් වෙනකොට මේ මරණේ සංඥාවක් කියලා ගන්නවනේ ඒක මරණානුස්සති භාවනාවේ විපස්සනාවක් කියලා ගන්නවනම් ඒ කෙනාගේ ජීවිතේම ගත කරන්නේ කයානුපස්සනාවටයි වයානුපස්සනාවටයි නිරෝධානුපස්සනාවටයි ඒකට එයා දන්නවා ක්ෂය වෙන තාක් ක්ෂය වෙන්නේ දුක් වැය වෙන තාක් වැය වෙන්නේ දුක් නිරුද්ධ වෙන තාක් නිරුද්ධ වෙන දුක් උපදින තාක් උපදින දුක් හට ගන්න තාක් හට ගන්න දුක් වැය වෙන තාක් වැය වෙන දුක් ඒ නිසා දුක නම් මේ ඇති වෙන එක ගෙවන් වෙන පැත්ත කොට. ඒක නිසා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ බුදුජානකගේ බණ ඇහුවට පස්සේ ඉස්ලාම් කිව්වේ යම් කීචි සමුදය ධම්ම සප්පංසං නිරෝධ ධම්ම. ස්වාමීන් වහන්සේ මේ ලෝකේ අන්තාක් හට ගන්නා සුඛාත්ම තියෙනවනම් ඒ සියල්ල ජීවෙන සුළු බව මම දැක්කා. වෙන විදිහට කියනවනම් මේ ලෝකේ හට ගන්නා තාක් හටගන්නේ දුක්. ඒ සියල්ලංගෙම දුක් ජීවෙන හැටි මම දැක්කා. ආයේ දුක හටගන්න එකට ආදර වීමක් නැහැ. ඒක නිසා විත පැමිණෙන මේ මංගල දූතයාව දැකලා බය වෙලා දුමංගලයක් මරණයක් විදිහට ප්‍රතික්ෂේප කරන තාක්කල් අපේ හිතේ දිච්චිය යෝසු මනස්කාරය නිවැරදි දැක්ම හැදෙන්නේ ඒක නිසා අපිට භාවනා කරලා විතරක් බෑ බණ අහන්නම භාවනා කළ බණාල විතරක් බයි ධර්ම සාකච්ඡා කරන්න ඕනේ කරලා දැනගන්න මේ භාවනාදී ලැබෙන මේ අත්දැකීම් හරි පැත්තට දාගන්න නම් හැකි සංඥාවෙන් බලන්න නම් සුඛ සංඥාවෙන් බලන්න නම් බුදු කෙනෙක් නැතුව අපි කල්පනා කරොත් අපි අර්ථකථන නැතුනොත් භාවනා අධ්‍යක්ෂින් නරකටමයි දාන හැම හොඳ පොළ දෙයක්ම නරකට දාන ඒ මොකද අපි ළඟ තියෙන නිත්‍ය සංඥාව සුඛ සංඥාව සුභ සංඥාව ආත්ම සංඥාව යම් වෙලාවක අපි ඒනොට අනිත්‍ය සංඥාව සුභ සංඥාව අනාත්ම සංඥාව ආවනම් මේ භාවනාදි වැටෙන දේවල් අපි ගොඩාක් උනන්දුකාරකයි. ඒ නිසා අපි භාවනා කරන්න කියලා කතා කරොත්, ධර්ම සාකච්ඡා කරොත්, බණ ඇහුවොත් අපි කරගෙන යන වැඩේ පිළිබඳ ලොකු ධෛර්යයක් උනන්දුවක් පාරේ. ඒ භාවනා නොකරන කෙනෙක් කතා කරුවොත් කියයි මා මුස්පේන්තු ධර්මයක් කතා කරගෙන ඉන්නවා මා කාලකණ ධර්මයක් කතා ඉන්නවා මා එපා කරන ධර්මයක් කතා කරගෙන ඉන්නවා කියලා ප්‍රතික්ෂේප කරායි නමුත් මට එකක් කියතයි බණ ඉවර කරන්න ඉතල මේ කෝටිගත් සිස්තරන් වහන්සේගේ දුක වගේ දුකේ කෙලවරට පැමිණිච්ච කෙනෙක් නම් මේකට නරකක් කියලා. දෙන් කෙනෙක් එකක් කියනනම් මේක ටිකක් නරකක් තේරෙයි. අනාගත ජීවිතයේ රස විඳින්න කටින් නම් මේකේ නරකක් අසුදයක් තේරෙනව කවදා හෝ අන්ත දුක්ඛිකත්වයට පත්වෙච්ච කෙනාට මේ ධර්මයේ තියෙන මේහියාව තේරෙන හොඳට මතක තියාගන්න හැම කෙනෙක්ම මරණ මොහොතේදී ඔගේ දුක්ඛිකත්වයට පත් වෙනවා. ඒක සාපයක් නෙවෙයි යති සත්‍ය. ඒක අමතක කරලා හැමදාම ජීවත් වෙන මට්ටමකට කටයුතු කරන්නේ නැතුව මේ මරණය සීපත් කරන ඒ වගේ දුකටපත් වුණට උපස්ථාන කරලා ඒක අදා වේදා ගන්න කෙනාට හොඳට තේරෙනවා අපි කොච්චර වසන් ගන්න හැදුවත් මේ ජීවිතේ තියෙන මේ ජාති ධර්මයේ, ව්‍යාධි ධර්මයේ, මරණ ධර්මයේ තමයි. එනිසා මේ ලෝකේ ඉන්න හැම මරණ මැත් මිනිහක්ම හැම වයසකගේ මිනිහෙක්ම හැම ලෙඩෙක්ම උක්කච්චයේ බිහිවෙන දරුවෙක්ම දේවදූතෙක් වගේ. අපි ඒක වටක් පිළිවෙතක් විදිහට යත්තන්න කරුණ පිළිප දෙන්න පටන් අරගත්තොත් අපිට මේ බුදු බණ බුදු ධර්මය ඇයි පුළුවන් තරම් නම් වෙන අපිට ඇති වෙන්න පින් කරන්න අවස්ථාවක් තියෙනවා. ඒක අපට තවමත් කරන්න. සත්‍යසහගත කරගන්න. මෛත්‍රී කාය කර්ම කරන්න. මෛත්‍රී වචී කර්ම කරන්න. මෛත්‍රී මනෝ කර්ම කරන්න නම් ඒක තමයි මේ ජීවිතේ සංග සම්පේන වෙන්නේ නිසා සර්වඥාන්සේ සර්වඥාත්මක පහුවේ පත්ලක් මෛත්‍රී කාය කර්ම කරලා ගෝල බාලයට කියලා දුන්නා පැත්තකට වෙන්න බෑ කිසිම දුකක් ආපුවාම ශක්ති ප්‍රමාණයකට ගත කරන්න ගත කරලා දුකටපත් වෙච්ච කරන නිඳාවෙන වැඩ කරන්නත් එපා ඒ වෙලාවෙදී උනත් ඒක නට නිවන් දකින්න පුළුවන් බව හොඳට දැනගෙන අනිත් මිනිස්සු අකමැති උනත් මේ විදිහට අචිරං වතායන් කායෝ මේ කය වැඩි කල් කල්පවතින්නේ නෑ හටවින් අධිශේෂකති මේක පොළවේ හොවිනවා දපනවා චුත්තු අපේත විඥානෝ කලින්ගරං නිරත්තංව කලින්ගරං මේ වායුස් නිගිවිච්ච ගමන් විඥානේ චුත වෙච්ච ගමන් නිකන් අපදාපු දරකඩක් වගේ ඒ කියන්නේ සොහොන් පෙනෙල්ල කියලා සොහොන් පෙනෙල්ල කියලා කියන්නේ මිනි කුට්ටක දාපු දීකැලක මිනිහෙන් ගන්න ඕජාවෙන් මැද තෙගිලා දෙපැත්ත ගිනි අරගෙන අල්ලන්න තමයි දෙකොණ ගිනි අරගෙන මැද සෝම් බෝජාවෙන් පෙර කොහොම කෙලෙලක් තියෙනවා මේ කයේ ඒ තරමටවත් ගන්න දෙයක් නෑ අන්නේ බව මෙනෙහි කරන්න බය නෑ බුදුහාමුදුරුවෝ මරණසන්න ලෙඩාට ගන්නවා මේ අමුත්‍ය පුරුෂය හරහාම අමුත්‍යට යනවා මේ ජීවිතය කරන්න දෙන ලොකුම සේවාව විතර සිද්ධ වෙනවා ඉතින් අපි මේ අවුරුදු 2600 කට පස්සේ පවා ඒ ධර්ම කොටස ස්පර්ශ කරදී අපේ ජීවිතේ ගන්න පුළුවන් ආදර්ශ අපි ලබා ගන්නවා ඒ නිසා මේවා බැලුම් බැලුමට කාලකන්නේ මුස්පේන්තු මරණය කීකක් කරන අසුබ දේවල් වුණාට ඒක හිතෙන්නේ අපේ හිතේ මේ නිත්‍ය සංඥාව කියන එක කියලා හිතාගෙන මේකයි ප්‍රකෘතිය කියලා අපි ඒ මට්ටමට ජීවත් වෙන ගමන් මේ දුකටපත් හැම කෙනා තුළින්ම මේ දේව ධර්මයේ දේව දූතය පහල කරගෙන කටයුතු කරනවා නම් මේ සමාජයේ වෙනම ඉස්තිකාලෝන වෙන එකක් නැහැ. මේ සමාජයට වෙනම මහල් නිවාස ඕන වෙන එකක් නැහැ. මේ සමාජයට වෙනම පිස්සන් කොටු ඕන වෙන එකක් නැහැ. ඒ ඔක්කොම එකම පවුලක් ඇතුළත කරනවා නම් මේ සමාජයේ කියලා ආන්දෝලන සමාජ සුඛ සේවා ආයතන ඕනේ. මොකද මේ සුඛතාවකකින් කිසි දෙයක ඔය වැඩි වෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න සමාජයේ පහළ වෙනවා නම් තිස්සේ මගේ යුතුයකම එයාද. පිට වෙන්නේ. දෙදෙස් පහළ වෙන එක මගේ යුතුයකම මම ඒක උදව් කරන්නේ. කියා කරගන්න බැරි පොඩ්ඩක් වෙච්චිනවා නම් අපි ඒක බලා පියා ගන්න ඕනේ මොකද ඒක තමයි සජීව ධර්මයේ පණගෝණ තැන ඒ විතරක් නෙවෙයි දේව දූතේ දේශනා මණ්ඩලනා දවසේ මේ දේශනා කරපු කොටක තම තමන්ගේ ජීවිත ආදර්ශ වලට ලං කරලා භාවනාවට ලං කරලා කරගත්තොත් මේ කරගෙන යන වැඩේ අප අපට මේ සාර ධෛර්යයක් වෙනස ආධ්‍යාත්මයක් වෙනස ආධ්‍ය ආගමික වර්ධනයක් වෙනස හේතු වෙයි එසේ මේ සුවාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්මදේශනා මෙතන කරනවා සිල් දිනාට සනසි මුදා වේවා කියලා